යනවාම දැන් සෝවාන් වුණොත් සෝවාන් කුසලිත පහළ වුණොත් අර කාමාවචර රූපාවචර කුසල් කරලා ඒ වගේ විපාක ලබා දෙන බොහෝ කාලයක් යනවා රූපාවචර රූපාවචර ධාන කුසල නම් බඹල උපදින්නට මැරලා ගිහිලා ඉපදුනාට පස්සේ හැබැයි සෝවාන් මාර්ග කුසලය මේ ජීවිතේම දෙනවා මේ ඊළඟ චිත්තක්ෂණයම දෙනවා සකෘදාගාමී මාර්ගය ලැබුණ ඊළඟ චිත්තක්ෂණයේ ඵලය අනාගාමී කුසලයේ කරා නම් ඊළඟ චිත්තක්ෂණයම ඵලය අනාගාමී ප්‍රතිඵලය විපාකය. අරහත්ත්වයත් එහෙම තමයි. ඕ. එම නිසා අකාලිකයි. අනික හැම කාලයකටම ගැලපෙනවා. මේක මේ ධර්මය මේ හැම කාලයකටම ගැලපෙනවා. ජීවමාන කාලයටත් එහෙම අදටත් එහෙමයි, කොයි කාලයටත් එහෙමයි. ලෝක ස්වභාවයනේ බුදු රූපන්නත් නොවුනත් මේ ලෝකේ පවතින ස්වභාවය බුදුරජාන් වහන්සේ වටහා ගත්තේ. නිසා ඒ ඒ ගුණයේ තියෙන අකාලිකයි. ඊළඟට එහි පස්සේක. එහි පස්සේ කියලාගෙන මෙහි එන්නානේ බේන් ධර්මය කියලා පෙන්වන්න පුළුවන්. සමහර දහම් වල ඒක පෙන්වන්න බෑ. සමහර දහම් වල ඒක පෙන්වන්න බෑ. දැන් අපි සාමාන්‍යයෙන් හැම හැම හැම ලංකාවේ තියෙන හැම ආගමකම ග්‍රන්ථයක් පරිශීලනය කරමු. බොහොම ගෞරවයෙන්. ඒක සමහර අයත් උනම් බෞද්ධ ග්‍රන්ථාලා විසි කරනවා. ඕවා මේ විසි කරනවා සෙරප්පුවට බුද්ධ පින්තූර අඳිනවා එක එක જાතිනේ. අපි එහෙම කරන්නේ අපි බොහෝම පොත්ගුලේ මගේ පොත්ගුලේ බයිබල්, කුරාන, භගවත් ගීතා, ත්‍රිපිටකය ඔක්කොම තියෙනවා. ඇයි අපේ බුදුරජාණන් වහන්සේ අපට උගන්ලා තියෙන්නේ මේ කකුල ගලක හැප්පෙච්ච වෙලාවක තරහ ගත්තත් නුඹලට ඒක අහිත පිණිසයි කියලා. ඒ නිසා අපි කරන්නේ. අපි එහෙම කරන්නේ. කවදාවත් හොඳ බෞද්ධයෙක් කරන්නේ. නිසා ඔය টয়ලට් වල උපකරණ වලට බුද්ධ පින්තූර අප්පෝ මහා පාපකරණ. අපි කරන්නේ කවදාවත්. මම බොහොම ගෞරවයෙන් ගේ පොත් පරිශීලනය කරනවා. එතකොට දැන් ඒ වගේ නිසා බලනකොට තේරෙනතර දැන් එහි පස්සේ ගුණය ඉතින් අමාරුයි. ඉතින් තියනවා නම් කියලා දෙන්න අපට හරි කැමැති බාර ගන්න. දැන් මේකෙදි කියනවා දැන් දැන් බලන්න ඒ දහම් වල වෙන විදිහට දැන් නිර්මාණවාදයනේ නිර්මාණවාදය නම් බුදුරජාණන් වහන්සේ පහළ වෙනදාත් ඉස්සරලා ප්‍රතික්ෂේප වුණා. දැන් මැරීම සම්බන්ධයෙන්නේ දැන් අර ඇවිල්ලා අහස හතක් මැව්වා ඇලදොල ගංගාදිය මැව්වා සත්වයා මැව්වා එක ආගමක කියනවා ඒ දර්ශනේ ඒ ඒ ආගම කියලා දීම සඳහා ඒ දෙවෙනි පසුගාමික දූතයෝ එව්වා බොහෝ ප්‍රමාණයක් එව්වා දැන් අනිත් දහමේ ඒකෙත් කියන්නේ අර මීට අවුරුදු 7000කට එහා පැත්තේදී ඇවිල්ලා මුහුදෙන් ඇවිදගෙන ආවා ඇවිල්ලා ලෝකෙ මැව්වා ඇලදොල ගංගා මහමුදාදිය මැව්වා සත්වයා මැව්වා සර්පයාත් මැව්වා දඬුවමකුත් දීලා මැව්වා කියලා. ඈ දැන් එහෙමයි කියන්නේ. එතකොට දැන් ඒ සත්වයාගේ මරණය සිද්ධ වෙන්නේ මවපු කෙනාගේ කැමැත්ත අනුව. ඒ සත්වයා වයසගත වෙන්නේ මවපු කෙනාගේ කැමැත්ත අනුව. ඒ සත්වයා ලෙඩ වෙන්නේ මවපු කෙනාගේ කැමැත්ත අනුව. ඒ සත්වයා මැරෙන්නේ ප්‍රිය විප්‍රයෝග දුකට ආදීපත් වෙන්නේ ඒ මවපු කෙනාගේ කැමැත්ත අනුව. ඈ එහෙමනේ කියන්නේ. ඒක දෙකක් නැහැම තමයි කියන්නේ. සැප දුක් ආදී විඳින්නෙත් එහෙමයි. දැන් එතකොට ඒකේ අපිට පෙන්වන්න පුළුවන් දර විදිහට. මෙහෙන්න, බිලෙන් බලන්න මවපු එක මේ. කෝ මවලා මම මේ ගේ හැදුවේ මම. අර එතකොට තර්ක කරන්න පුළුවන්. දැන් මේ ධහම එහෙම නැහැ. ඒකයි කියන්නේ. දැන් මේ ධහම හරියට ගන්න ආගම් ભેදයක් මේ ධහමට නැහැ. මේක බුද්ධියට ගෝචර වන බුද්ධිමතාට පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස බෞද්ධ වුණත් අපි බෞද්ධ නිසා අපි සුගතියට යයි. අපි බෞද්ධ නිසා අපි නිවන් අවබෝධ කරයි. අරගොල්ලෝ අනිත්‍යගම නිසා ස්වර්ගයට යයිද? නෑ එහෙම වෙන්න බෑ. දැන් උත්තර හතරක් තියෙන්න බෑ. සත්‍ය ප්‍රතිසන්දි ගන්න එකසේ, සත්‍ය ජීවත් වෙන්න එකසේ, සත්‍ය වයස්ගත වීම ආදී වෙන එකසේ, සත්‍ය මැරෙන්න එකසේ. දැන් උතන කවුරු කොහොම කීවත් ඔය උත්තර හතරම හරි තුන හතරක් හරියන්න බෑ. ඕකෙන් එකයි වෙන්න ඕනේ එක උත්තරයයි. ඒකට තර්කයක් නෑ. ඕන ආගමක කෙනෙක් කියයි මේ අනිවාර්යයෙන්ම එකයි තමයි හැබෑට තියෙන මේ පොඩි පුතේකට කියවත් කියයි. එක ප්‍රශ්නෙට උත්තර හතරක් තියෙන්න බෑ තුනක් තියෙන්න බෑ යට එක්ස්පීරියන්ස් දෙකක්වත් තියෙන්න බෑ නිවැරදි උත්තර එකයි. නිසා දැන් මේ ධර්ම අනුව බලන්න කියනවා දැන් කියනවා මේ එන්න බලන්න වීන් ධර්ම ජීවමාන බව කියලා. කොහොමද කියන්නේ? දැන් බුදුරජාන් වහන්සේ විස්තර කරපු ආකාරය බලන්න දැන් බුදුරජාන් වහන්සේ කියේ කොහොමද? මේ සත්‍ය ප්‍රතිසන්දි ගන්න ආකාරය පිළිබඳව කොහොමද කියවේ? මාතාච උතුණී හෝති මාතා පිතුන්නම් sannipatiතා honti ගන්ධබ්බෝච පච්චුපට්ඨිතෝ ඔන්න කාරණා දැන් දරුවෙකු පිළිසිඳ ගැනීම දැන් හරින් මැවීම දැන් දරුවෙකු මේක අනේ අනිගතාගමේ ඇත්ත උනත් අහන්න අප්ප ඌ අපට මේ දහමක් අවශ්‍ය කරන්නේ මේ කනබන ටික හොයා ගන්න නෙමෙයිනේ එනිසා දැන් එතකොට මේ කියනවා දැන් මව් උතුණී වෙලා ඉන්නට ඕනේ. මව්පියන් කාමසේවනය කිරීම වශයෙන් එක්හස් වීමක් වෙන්නට ඕනේ. ගන්ධබෝච පච්චපට්ඨිතෝ ප්‍රතිසන්දි ගැනීම සඳහා තව තැනකින් චුත වෙච්ච කෙනෙකුගේ ප්‍රතිසන්දි විඥානය කෙළඹ සිටින්නට ඕනේ. දැන් බලන්න දැන් මේක කියපු ආකාරය දැන් මේකත් නිකන් අපට අර මේ නිකන් કૃතිමයි වාගේද නෑ අපට මේක පැහැදිලිමයිනේ දැන් අපි ගත්තොත් එimhe ওই කාරණා තුනෙන් ප්‍රතිසන්දි විඥානය කෙළඹ සිටින ඒකාන්තයි මෞතුණී වෙච්ච සෑම අවස්ථාවකම ගැප් ගන්නෙ නෑනේ. කාමසේවනය කරන සෑම අවස්ථාවකම ගැප් ගන්නෙ නෑනේ. හැබැයි ප්‍රතිසන්දි විඥානයකුත් එළඹ සිටියොත් අනිවාර්යයෙන්ම ගැප් ගන්නවා. අර දෙක අහඹුයි ප්‍රතිසන්දි විඥානයක් එළඹ සිටීම අහඹු නෑ. ඒක නියතයි. එතකොට දැන් දැන් බලන්න එතකොට දැන් ඒගොල්ලන්ගෙත් එහෙම නේද ප්‍රතිසන්දි ගන්නෙ. දැන් ඔය කරුණ ටික ගලපලා බලන්නකෝ ඒතර කොහොමද ඒගොල්ලෝ මෙවුම් වාදේ ගන්න එතකොට. ගන්න බෑ. ලොකු අසරණ වීමක් වෙනවා. අපි දැන් ඕක අහන්න ගියොත් එහෙන් බැරලා සාකච්ඡා මාර්ගෙන් අහන්න දෙපාලු. එහෙම අහන්න එක ගෞරවයක්ලු. හ්ම්. ඒ එහෙමයි ඉතින්. ඒ නිසා මේ ආම් බලන්න. එතකොට දැන් ඊළඟට දැන් කියන ජරාවටපත් වීම දිර දිර යන එක. දිරනවා, වයස්ගත වෙනවා, කෙස් කෙස් පැහැෙනවා, සමරෙලි වැටෙනවා, දත් කැඩෙනවා, කබල් වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, ප්‍රිය විප්‍රයෝග, අප්‍රිය සංපයෝග සිද්ධ වෙනවා. මේවා වෙනවා. දැන් බුද්ධාගමය කියන්නේ මොකද්ද? බුද්ධාගමය කියලා කියන මේක ආත්මයක් වශයෙන් පාලනය කරන්න බැරි නිසා ලෙඩ වෙනකොට ඒක බාර ගන්න වෙනවා. නා කියනකොට ඒක බාර ගන්න වෙනවා. ප්‍රිය විපයෝ කියනවා ඒක බාර ගන්න වෙනවා. මැරෙනවා බාර ගන්න වෙනවා. නැතුව බෑ. ඒ අනිත්‍ය මේ ආත්මයක් නෙවෙයි නිසා. ඒ වගේම අනිත්‍යයි. ඉතින් ඒ අනාත්මයි අනිත්‍යයි දෙක තියෙනවා නම් දුකේනවා එතනම. දැන් බුද්ධාගමේ මෙහෙම කියනවා. ඒතර ඕන් නූක තමයි කියන්නේ පින්වතුනි මේ බුද්ධාගමේ කියන එක දැන් කියනවා ඊළඟට දැන් චුතිය සිද්ධ වෙනකොට කොහොමද කියන්නේ? කියනවා ඒ ආත්ම භාවයෙන් සත්වයා තිරසං අපාය වෙන්න පුළුවන්. මනුලෝ වෙන්න පුළුවන්. චුති චුත වීම, චවනතා, චුත වෙන බව, මාච්චු මරණය මරණ ජීවත් වීමට බාධා කිරීම බෙහෙදෝ මේ හිතේ කය ભેදවීම වෙන්වීම අන්තරදාන අතුරුදහන් වීම ඒ කයක් මෙහෙවපු හිත අතුරුදහන් වුණානේ ඈ කලේබරස නික්කේපෝ මේ මලමිණිය බහා තැබීමක් බිම තැම්පත් කිරීමක් කාල කිරිය කලුරිය කිරීමක් කාලං කියන්නේ මරණයට නමක් මරණය කිරීමක් කන්දානම් ભેදෝ මේ හිතේ කයේ කියන හිතේ හිතට අදාළ හතරක් තියෙනවා කය රූපස්කන්ධය මෙන්න මේ කියන කොටස් ටිකේ හෝ කොටස් දෙකේ හෝ සම්පූර්ණයෙන් වෙන්වීමක් ජීවිතේන්ද්‍රිය සුපච්ඡේදෝ මේ රූපකය ආරක්ෂා කරන කර්මයෙන් හටගත්තු හයියක් තියෙනවා ඒ ශක්තිය සිඳියම දැන් බලන්න එතකොට දැන් මේ දැන් මේක අපට හරි හුරුයි නේද දැන් මේක අපට දැන් දැන් කියනවා අතුරු දහන් වීමක් බිඳියමක් මරණයක් මේ වචන වලට අපට කෘතිම බව පේනවද නෑ ඒක කෙලින්ම අපට එනං මේ විද්‍යමානයි. ඒකයි ඒහි පස්සේ කෝ ඔය ලෞකිකත්වය ඔහොමනම් මාර්ගඵල ලැබුවට පස්සේ කොහොම හිටියද? හැබැයි ඒ වුණාට කට්ටිය කියනවා මේ ධර්ම බොරුලු. බෞද්ධයොත් සමහර බෞද්ධය නෙවෙයි ඇත්තෝ. ඒ කියනවා මං කිය ඇයි ඉතින් මේ බෞද්ධයෙක් අපට ඥාතිත් වෙනවා. ඇයි එහෙම කියන්නේ කියලා. නෑ ඉතින් අනිත් ಜಾති කයට හරියනවනේ දියුණු වෙනවා මේ බෞද්ධය පිරිහෙන්නේ එහෙම පැත්තේ මේ හින්දා මේක නෙවෙයි අරකලු ඇත්ත. ඒක බෞද්ධ නෙවෙයි. නම විතරයි. ඒ නිසා හැබැයි දැන් මෙහෙමයි. දැන් ඒ හරියනවා කියලා කියන්නේ පින්වතුනි ඒ ඇත්ත ඥානවන්තව වැඩ කරනවා. ඒ ඇත්ත ඥානවන්තව වැඩ කරනවා. දැන් ඒ ඇත්ත කියන්නේ මේ හරියනවා කියලා මේ මුස්ලිම් කට්ටියට. ඒ ඇත්ත දැන් හැම පැත්තෙම දිනු වෙලා ඉන්නවා. දැන් රට අල්ලා ගන්නත් කිට්ටුයිලු කියලා කියනවා එතකොට. එහෙම කියලා කියනවා. ඒක හේතුව මේකයි පින්වතුනි. අපේ ඇත්ත දහම තිබ්බට පිළිපදින්නේ නෑනේ. පිළිපදින 14ක් මේ වගේ ඉන්නවා. ඒක දැනෙන්න තරම් මාදි වතුර කාලයකට ලුණු බින්දුවක් දාලා රහයෙන් නැහැනේ ලුණු. ඒකෙන් තමයි මෙහෙමවත් මේක රැකි ගේන්නට මෙහාට ඉවරයි. ඕගොල්ලන්ගේ තියෙන යම්කිසි ගුණයක් නිසා. ඉතින් ඒ නිසා දැන් දැන් විනාශයට හේතු වෙන ඔක්කොම දැන් බලන්න ප්‍රාණඝාතය. දැන් බුදුරජාණන් වහන්සේ පාම කිව්වේ දැන් ප්‍රාණඝාතය දැන් ගොඩක් කට්ටිය කතා කරන්නේ හරක මරණවලු කුකුල මරණවලු එක එක කතාන්දර කියනවා. හැබැයි මිනිහා මරණේවා කියන්නේ. දැන් මිනිස්සු කොච්චර මරනවද මව කුසේදිම 1000කට වඩා මරනවලු ලංකාවේ දවසකට ඉතින් එහෙනම් ඒක බරපතල හරක මරණ එක හොඳයි නෙමෙයි බුද්ධ දේශනාව අනුව අපි කියන්නේ කූඹියෙක්වත් මරන්න එපා මඳුරෙක් මැස්සෙක්වත් අර අරක බරපතල එක දිහා ඉස්සෙල්ලා බලන්න එපා දැන් ගව ඝාතනාගාර ගැන කතා කරලා කවුරුවත් කතා කරන්නේ නැහැ මනුස්ස ඝාතනාගාර කොච්චර තියෙනවද ඒවත් හොයන්නට ඕන ඉතින් ඒ නිසා ඒ වගේ ඉතින් පංචිල් වලින් පංචිල් වලින් ධනහානියට හේතු වෙන්නේ ප්‍රධාන වශයෙන් අනිත්ත් හේතු වෙනවා ධනහානියට හේතු වෙන්නේ සල්ලාලකම සහ මේ බේබදුකම සල්ලාලකමට ගියාට පස්සේ සල්ලි කොච්චර තීවත් ඇති ඇතිකමක් නැහැ ඇති ඉවරයක් නැහැ නේක සල්ලි කොච්චර තිබ්බත් ඇති නෑ සල්ලාලකමට පුරුදු වුණාට පස්සේ අනාචාරයට පුරුදු වුණාට පස්සේ ඊළඟට බේබදුකමට ගියාට පස්සෙත් එහෙමයි ඒ 4500ක් 700ක්වත් ඕකට යනවනේ ඉතින් ධනහානි වෙනවා. ඒකයි ඒවා දැන් ඒ ඒවා ඉතින් මේ දහමට ගහලා හරියන්නේ ඒකේ. ඒ ඒවා කරන නිසා ඉතින් තියෙන දේවල් ඔක්කොම විකුණනවා. දැන් ඉඩ කඩන් ඔක්කොම විකුණනවා. විකුණ විකුණ ඒවා කරනවා. අර ඇත්ත ගන්නවා. ඒ ඇත්ත දියුණු වෙනවා. නගරවල තියෙන දැන් නගර ටික ඔක්කොම අල්ලලා ඉවරයි. කොළඹ 120යි. ලැජ්ජාවේද? සතුටින් නෙවෙයි කියන්නේ. අපිට සංවේගයි මේවට. ඕගොල්ලෝ අපේ සිංහලෝ අපේ යන්නේ එක. ඒ නිසා දැන් ඒතර කොළඹ ඔක්කොම අල්ලලා ඉවරයි. නුවරත් ඒ වගේ. කුරුණෑගලත් ඒ වගේ. අම්පාර පැත්ත කතා කරන්න දෙයක් නෑ. වරකපොළ මීරිගම අලව්ව නාරම්මල කන්තලේ මේ මාවනැල්ල හැම පැත්තම අල්ලලා ඉවරයි. ඉතින් කට්ටිය මට ඔය ඇවිල්ලා කියනවා. මට ඇවිල්ලා කියනවා. ඉතින් ඒ ඉතින් අපේ කට්ටිය කරන්නේ අපේ අපි කියවට අහන්නේ නැනේ අපේ කට්ටිය. අරගොල්ලෝ කියන එක අහනවා. එයාතෝ කියනවලු මේ ඔයාතෝ වාහන ගන්න එපා. ඔයාතෝ ඉඩම් තමයි ගන්න ඕනන්නේ. අපි මොකද කරන්නේ? අපි ඉඩම් විකුණ විකුණ වාහන ගන්න. ඕන් ඔහම අනතුරක් තියෙනවා. දැන් 120යි කියලා කියන්නේ පින්වතුනි අවුරුදු කීපයක් ඇතුළත ඔය බහැලා තියෙන්නේ 150ක් හිටියා. ඉතින් මේවා මං කියන්න එපාද? කියන්න හිතෙනවා. ඈ දැන් ලංකාවේ මිනිස්සු 60යි. 160 160 සංයුතිය කියන්නේ කොහොමද? මේ පින්වතුනි කබල් වෙච්ච 40 පැනපු අපෙන් ලෝකෙන් 160 කේ 160න් 130කටත් වඩා කබල් වෙච්ච අපෙන් සමන්විත වෙන්නේ. ඉතින් ඒ නිසා අපේ පින්වතුන්ලා හිතනද මේ චූටි පුතාලා දුවලා වෙනුවෙන් හරි හිතනද. ඉතින් වැරදිච්ච තැන් ඕගොල්ලන්ට තියෙනවා නම් ඒ වැරද දුගදරුවන්ට කරන්න එපා කියලා උවදෙස් දෙන්න. ඒකයි කරලා වැරදිනවා අපට වරදිනවා. වරදිනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මේ යමෙක් වරද වරද වශයෙන් දැනගත්තා නම් ඒ කරලා දියුණුවට ආපහු එනවනම් දියුණුවක් ශාසනය කියලා ශාසනය නෙවෙයි කොතන වුණත් යෝ අච්චයන් අච්චයෝ දිස්වා යතහ ධම්මං පටිකරෝති ආයතින් සංවරං ආපජ්ජති බුද්ධියේව කීවා ඔය බණපදෙන් කීවා පාලියෙන් එහෙමයි කීවේ ඉතින් ඒ නිසා බොහොම කල්පනාවෙන් අපේ පින්වත්තුන්ලා වැඩ කරන්නට ඕන අපට නම් ඉතින් ප්‍රශ්නයක් නෑ අපි ඉතින් හාමුදුරුවෝ අපට තින් වෙන රටකට හරියන්න බැරි අපට තින් මේ දරුවෝ ඉන්නවය, ගෙවල් දොරවල් තියෙනවය. ඉතින් ඒ නිසා අපේ පින්වතුලා කල්පනායෙන් වැඩ කරන්නට ඕනේ. මේ ගුණ ධර්මත් පුරන ගමන් බුද්ධ දේශනාවෙන් ඔක්කොටම උපදෙස් තියෙනවා. පින්වතුනි මේ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ සොකීය ජාතිය පිළිබඳ පුදුම විදියට සලකලා තියෙනවා. ඈ බුදුරජාණන් වහන්සේ සලකලා තියෙනවා. බුදුරජාණන් තුන් වතාවක් වැඩියනේ අර විඩුවඩබගෙන් තිරසකින් අර ශාක්‍යයන් විනාශ වෙන්න හදනකොට තුන් වතාවක් උත්සාහ කළා. එහෙනම් අපි 30 වතාවක්වත් උත්සාහ කරන්නට වෙයි. ඉතින් ඒ නිසා කල්පනා කරලා ඒ නිසා අපි නිතරම කියනවා කිසිම අපේ සිංහල මිනිස්සෙක් විකුණන්න එපා බිම් මංගලක්වත්. කිසිම තැනක බිම් මංගලක්වත් විකුණන්න එපා. වෙන මොනක? කම්මැලි වෙන්නත් එපා අනිත් පැත්තට. අපේ අතු හරි කම්මැලි කියනවා. මට ගොඩ කට්ටිය ඇවිල්ලා කියනවා හරි කම්මැලි කියලා. ඔය ත්‍රිවිල් පොළවල් වලින් පෝලිං කරගෙන රත් කර කර ඉන්නවලු මෙලොවේ දෙයක් නැ මේ තරුණ ශ්‍රමයේ නේද වල් බිහි වෙන්නේ කියලා කියනවා. ඒ නිසා කම්මැලි වෙන්නේ නැතුව අතපය වෙස්සලා වැඩක් කරන්න. එතකොට දිනු වෙන ප්‍රතර දහමක් තියෙනවා එතන. බුදුරජාණන් වහන්සේ කුසීතකම කියලීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔලයි කොච්චරවත් අඩුපාඩුකම් තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම මේවා පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕනේ. සිංහලයේ කඩෙන් බඩුවක් මෝට්ටුවක් ගන්න ඒකත් මතක් කරන්නට ඕනේ. සිංහලයේත් නිකන් අත් දෙක බැඳෙන ආඩම්බරකාරයෝ වගේ මහා මාන්නයක් තියෙනවා. ඒවා කරන් දෙපා එන කෙනෙකුට කතා බස් කරලා අයත් එහෙම නැහැ. එයාට පාරේ යන කෙනෙකුට හරි කමන්නේ කතා කරලා යමක් දෙන ලකුණු තියෙන ඒ තරමට ඇවිල්ලා. දැන් වෙළඳන් කරන ආකාරයේ තාමුදුරන්ට උගන්වන්නලත් නා ගිහි අයට. ඒ නිසා ඔය දැනුවත් වෙන්න. ඔය දැනුවත් වෙන්න. එහෙම දැනුවත් වෙලා මේ මේ මට්ටමෙන්වත් රකින්න නැත්තම් දැන් බලන්න ඔය 160ක් වුණා කියන එක අවුරුදු 10කදී ඔක වෙලා තියෙනවා. අපි දන්නවා අපි ඔය ගණන් බලන ඔක්කොම 2001 දී 180ක් හිටියා. 2011 වෙනකොට ඔය තමයි බහැලා තියෙන්නේ 100ට 20ක්. එහෙනම් තව 2021 වෙනකොට කොහොම හිටියද? ඔය වගේ භාගයකට කිට්ටු කරලා බහිනවා එතකොට 25ක් බැස්සොත් 20ක් බැස්සොත් 20 වෙන ඊට පස්සේ මොකද අපි කබල් කට්ටිය වැඩි මැරෙන කට්ටිය වැඩි අපට එකතු වෙන කට්ටිය අඩුයි. ඒක මහා පුදුම දෙයක් ඉතින්. කට්ටියට කිව්වොත් කියනවා අපට වඩා සල්ලි තියනවාද වැඩිපුර ළමයි කියලා. එතකොට දැන් එතකොට දැන් අපේ ගෙවල් බලන්නකො 11යි. අම්මයි තාත්තයි හැර 11යි. අපේ තාත්තා විතරයි ගියා කරේ හම්බු කරේ. තාත්තා විතරයි කියා කරගෙන අපට කණ්ඩ මැරුණෙත් නෑ කණ්ඩක් දුන්නා මහා බෝධලේ තිබුණෙත් නෑ ඉගෙනීම් කටයුතු ඔක්කොම හැබැයි සල්ලි නම් ගොඩ ගෑවි නෑ වාහන ගත්තේ නැහැ ගෙවල් ගත්තේ නැහැ අවශ්‍ය කරන්නේ දුන්නා ඉතින් ඒ නිසා ඔයා හරියට කල්පනා කරලා හැදුන්නේ නැත්නම් ඒක තමයි කියන්නේ මහා විනාශයක් දැන් මේ තියෙන මට්ටමින් හරි හැදුන්නේ නැත්නම් විනාශයක් අර පැත්තෙන් ඒ කට්ටිය දියුණු වෙනවා ඒක දියුණු වෙනවා කියලා කියන්නේ මේ පැත්තේ අපි අය වාගේ නෙමෙයි තැනකට ආපු ගමන් ඒ ගොල්ලන්ට ලොකු තැනක් දෙනවා දැන් බලන්න වරායට ගියා ඒගොල්ලන්ගේ ලොකු එක්කෙනෙක් වරාය පිරෙව්වා ඒගොල්ලන්ගෙන්. අපි දන්නවා අම්පාරේ අපි ඒ කාලේ හිටියේ. හ්ම් ඊළඟට තව තව තැන් වලටත් එහෙම තමයි. කෝච්චියට නැග්ගා ඔක්කොම පිරෙව්වා. 2010 හතරයි නීති විද්‍යාවේද 2011 ඒගොල්ලෝ ආවා මොකද කරේ 59යි 2012යි 79යි අපි කියන්නේ දෙපැයි ඉතින් මට දැන් කියයි දන්නේ කවුරුත් මට කියන්නත් එපා කියන කට්ටිය. ආහුඳුරන සුදු කොඩියවත් එලිලද්ද. අපට කහ කොඩිනේ තියෙන්නේ. ඒත් කමන්නේ කහ කොඩිය ඉතින් පේනුනේ ඔන්න ඒ කමන්නේ. තව ටෙක් කරන කහ කොඩියක්වත් දාන්න කෙනෙක් නැති වෙන්නේ. ඒ නිසා ඉතින් මේ කල්පනාවේ වැඩ කරොත් හරි. දැන් අපි දන්නවා දැන් ගොඩක් වෙලාට දැන් අපි දැන් අපි දැන් මීරිගම් පැත්තේනේ. ඒ පැත්තේ ඇත්තමයි පින්වතුනි මේ තේ ටිකක් බොන්න සිංහලයේකට සිංහල කඩයක් නැහැනේ හරියකට මීරිගම. ඔක්කොම තියෙන්නේ අනිත්‍ය කයේවා. අපේ අම්බලන් වගේ දෙක තුනක් තියෙනවා. ඒ නිසාව කල්පනා කරලා අර රෙදි කඩයක් තියෙන කිරිබද්දුවට අර නුගේ කොට දැම්මේ තවත් හොඳ සුපිරි වෙලන්සලක්. ඒ වගේ අපේ සිංහල කට්ටිය එකතු වෙලා මේ තම තමාගේ પરම්පරාවන් උදෙසා වැඩ කළ යුතුයි කියන කාරණේ අවධාරණය කරනවා. එතකොට අන්න තියෙනවා එහි පස්සිකෝ මෙන්න ගෙනල්ලා පෙන්වන්න පුළුවන් ධර්මයෙන් මෙන්න දියුණු වෙනවා. ආධ්‍යාත්මික වශයෙන් උද්දීවන වෙනවා. මෙන්න බාහිර වශයෙන් උද්දීවන වෙනවා. අන්න ඒක තමයි. ඉතින් ඒ නිසා ආන්නේ ආකාරයට වැඩ කරීමට කරගත්තොත් හරි. හැම පැත්තම ධර්මානෝ පෙන්වන්න පුළුවන් මෙන්න ධර්මයේ ප්‍රතිඵල කියලා. නිසා එහි පස්සේ ගුණය එමටයි. ඕපනායික තම තමාට යොමු කරලා ගැනීම. තම තමාටම සම්බන්ධ කරලා හිතේ කය අනිත්‍ය ස්වභාවය දකින්නට ඕනේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ඥානවන්තයින්ටයි මේ ධර්ම ඥානවන්තයන් වෙන්වෙන් අවබෝධ කරගත යුතුයි. ගුරුවරයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරාට ධර්මය අවබෝධ කරාට ගෝලයට වඩන්නේ. ගෝලය අවබෝධ කරාට ගුරුවරයාට වඩන්නේ නැති පොඩි මඟ පෙන්වීමකින් වැඩක් වුණොත් පමණයි. සුපටිපන්න මේ ආරස්ථායක මාර්ගයේ යන උජුපටිපන්න ඍජු මාර්ගයත් එහෙම තමයි. ඥායපටිපන්න නිර්වාණ අවබෝධයට යන මගත් ඒ ආරස්ථායක මාර්ගයේ සාමීචි පටිපන්න බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාගේ මාර්ගයේ ඒ මාර්ගයේ ගියා නම් ආහුණෙයයි ඈත දුර බැහැර සිට නමුත් ගෙන ලදයක් පූජා කිරීමට සුදුසුයි මහත් ඵලයි මහත් ආනිසංසයි දායක ඇත්තන්ට. පාහුණෙය රජමැති ඇමතීන්ට සකස් කරපු දෙයක් දෙන්න සුදුසුයි පිණිසුඟා වැඩියත් ඒ තරම් මහත් ඵල රජුරවන්ට දුන්නා වාගේ නෙමෙයි. දක්ෂිණෙය වීදුරු අතුරු වීදුරු පූජා කළත් කෙසල් ගෙඩිය ප්‍රොටි කැල්ල පූජා කරත් කියන්න බෑ ආනිසංසය. දක්ෂිණෙය අංජලිකරණීය දොහොත් මුදුනේ තබා වඳින්නට ඕනේ කටටත් පල්ලෙහින් අත තියාගෙන වඳින්න හොඳ නැහැ. අනුත්තර පුණ්‍යක් ක්ෂේත්‍ර ලෞකික ලෝකෝත්තර සැප විපාක සැප ඵල සඳහා පින් වැපිරීමට සුදුසුම තැන. ඉතින් ඔන්න ඔහම මේ චිත්ත ගෘහපතිතුමා විස්තර කළා. මේ විස්තර කරනකොට අරයත් ඕක හරියට පිළිගත්තා. පිළි අරගෙන ඒ මගට ආවා. ඉතින් ওই කාරණා ටිකට බලනකොට දැන් ඔතන කෙලීම බලන්න එතකොට ওই දේශනාව තුළ හාත්පස දියුණුවකට මඟ කියවෙනවා. හාත්පස දියුණුවකට. හාත්පස දියුණුවකට මඟ කියවෙනවා. ඒ කියන්නේ දැන් චිත්තග්‍රහපේතුමා කීවේ අර අසනීපාදියක් වෙච්ච වෙලාවේදී පවා මනස් පාවිච්චි කරන ආකාරනේ පාලනය කරන ආකාරය. ඉතින් ඊට පස්සේ කිව්වා සම්පූර්ණයෙන්ම බුදුරුවනේ, ධම්රුවනේ, සංගරුවනේ ගුණ. ඉතින් ඒ ගුණ ටික ඔක්කොම කියනකොට කෙලින්ම මුළු බුද්ධ දේශනාව කුළු ගැන්නුවා වෙනවා. ඉතින් ඊට අනුකූලව ඒ ශාස්ත්‍රෝන් වහන්සේට අනුව ඒ ශාස්ත්‍රෝන් වහන්සේ කියපු පාරේ ධර්ම පාරේ යනකොට ප්‍රතිඵල ලැබූ පිරිස ඉන්න නිසා සැකේකුත් නැහැ හරි. නිසා ওই දේශනාව කෙලීම චතුරාර්ය සත්‍ය කුළු ගන්නවා කෙරුණු ධර්ම දේශනාවක් උතුම් චිත්ත ගෘහපතිතුමාගේ. එම නිසා ওই ධර්ම කාරණා ටික අපි ඉදිරිපත් කළා. ওই ටික ඇහෙනකොට මම කියනකොට අද ටිකක් අමතර කරුණුත් කීවා. වැඩි දවස්වල කියන්නේ නැති. ඔය කියවෙච්ච ටික කියනකොට ඇහෙනකොට අපේ සිත්වල පහළ වෙච්ච කුසල චේතනා ශක්තිය මෙකී ගුණ වලින් හේදි බුදුරුවනේ දම්රුවනේ සංගරුවනේත උතුම් උපහාර පූජාවක් වේවා කියලා ගුණයන්ට පූජෝපහාර පවත්වන්නට ඕනේ. එසේ පූජෝපහාර පවත්වමින් දායකත්වයේ දරූ සුපින්නතුන්ගේ උතුම් පරමාර්ථයන් මතක් කිරීමට කැමති වෙනවා. අද දවසේදී මෙම උතුම් ධර්ම දානමය පින්කමේ දායකත්වයේ දරන්නේ යක්කල සියනෑ උයන නිවාස නිවාස සංකීර්ණයේ අංක දෙකෙන් ඒ දෙක තුන නිවසේ පදිංචි රූපා පද්මිනී නෝනා මහත්මිය පූර්ණිමා දියණිය අසේල පුතා විරාජ් පුතා ඇතුලේ පවුලේ සියලුම දෙනා සහ තවත් ඥාති ආදී හිතවතුන් ආදී මේකට ඒක රාසි වුණා බලාපොරොත්තු තියෙනවා මේ උතුම් ධර්ම දාණයෙන් රැස් වූ සියලු පුණ්‍ය සම්භාරය ගෞතම බුද්ධ ශාසනය සුරකින්න සියලු දෙවි දේවතාවුන් තුටු සිටින්ම අනුමෝදන් වෙත්වා ඒ සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන්ව ලෞකික සැපතනුත් ලෞතුරු සැපත දක්වාම දියුණු වෙත්වා කියලා ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙන ප්‍රථමාංකයෙන් 2000 වසරේ ජනවාරි 5 වෙනි දින අගමැති කාර්යාලයේ සේවය කරමින් සිටියේදී රුදුරු ත්‍රස්තවාදී බෝම ප්‍රහාරයකින් මියගිය රූපා පද්මිනී ගුණවත් මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූ උපපොලිස් පරීක්ෂක කේ.ඩී. සුනිල් මහත්මිය ඇතුළු කොට එම අනතුරින් අභාව ප්‍රාප්තුණු රටදැය සමය වෙනුවෙන් දීපිදු. ඔව් එහෙමම කියන්නට ඕනේ. ඒ සියලු දෙනාටම මේ මහත්මිය ඇතුළු කොට රණවිරුවන්ට මේ පින් දැනේවා, පෙනේවා, අනුමෝදන් වේවා. ඒ අයට මේ පින් චතුරාර්ය සත්‍ය අවබෝධයේ කෙලවර කොට පවතිවා කියලා මෛත්‍රී කරන්නට ඕනේ. එමෙන්ම වයස මාස 3 දී මියගිය ඉන්දික ප්‍රසාදයේ චූටි පුතාටත් සුනිල් මහත්මයාගේ මෑණියන් වූ මිය පරලොව ගිය මාතාව රෝපා පද්මිනී මහත්මියගේ පියාණන් වූ මිය ගිය ඩැනියෙල් මහත්මයා සෙනවිරත්න ලොකු අයියා අශෝක අක්කා තේලින් ආච්චි අම්මා සහ වසර 5කට පෙර මිය ගිය කමලාවති මාතාව ඇතුළු අනන්ත සසර පුරා මිය පරලොව ගිය මව්පිය ඥාති ආදීන් පින් බලාපොරොත්තු වෙද්දී ඒ සෑම සියලු දෙනාට මේ පින් ලොවි ලෝතුරා සුව පිනිස වේවා කියලා පුණ්‍යානුමෝදනා කිරීමට අපේක්ෂිතයි සුනිල් මහත්මිය ඇතුළු මියගිය සියලු ඥාතීන් සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා නුදුරු භවයකදීම සිව්සස් වැටුමින් සුවපත් වෙත්වා කියලා මෛත්‍රී කිරීමට අපේක්ෂිතයි එමෙන්ම මේ උතුම් ධර්ම sannivedanaya පමණක් නෙමෙයි රටදේ සමය ත්‍රිත්වයම රැකීම සඳහා ලයදී උරදී දිවාරය නැතුව ආරංචි වුණා ලොකු ස්වාමීන් වහන්සේ අවදීනේ පාන්දර 3ටලු. නිසා මේ කාටත් සිද්ධ කරන මේ උතුම් මාධ්‍ය ජාලයේ මාධ්‍ය ජාලයේ ගරු සභාපති දුරන්දර පඬිත කුසලධම්ම උදරණාගම කුසලධම්ම නායක ස්වාමින් වහන්සේට මේ මේ ධර්ම ශක්තියත් තුනුරුවන්ගේ ගුණ බලයත් සියලු සැනසීම පිණිස වේවා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයත් ස්වාමින් වහන්සේට ඉතා ඉක්මනින්ම සිද්ධ වේවා කියලා ආශිර්වාද කරනවා ගෞරවයෙන් යුතුව මටත් ආශිර්වාද කරනවා ඒක එහෙම තිබුණේ කො ආශිර්වාද ලැබෙනවා. රූපාපද්මිනී මහත්මියගේ මෑණියන් වූ ඥානවති මාතාව පොඩිනවනා ගුණවර්ධන මාතාව අසනීපව සිටින අසේල පුතා සහ දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ෂෙල්ටන් මහත්මයා මේ පින් බලයෙන් නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා කියලා ආශිර්වාද කිරීමට අපේක්ෂිතයි. එමෙන්ම මෙමෙන් ධර්ම දානයේ දායකත්වයෙන් දන් රෝපාරත් පද්මිනී මහත්මියට පූර්ණිමා දියණියට අසේල පුතා විරාජ් පුතා ඇතුළු පවුලේ සියලු ඥාතීන්ටත් හිතවතුන්ටත් මේ පින්කමට ආධාරෝපකාර කළ සියලු දෙනාටමත් දේශනාව ශ්‍රවණය කරන ලෝවැසි ලක්වාසී සෑම සියලු දෙනාටමත් ඒ මේ කුසල් බලය ධර්මඥානමය බලය මේ උතුම් බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට පාරමිතාවක් වේවා කියලා පද්මිනී මහත්මිය බලාපොරොත්තු වෙනා ප්‍රාර්ථනා කිරීමට පැතුම් හොඳයි උතුම් පැතුම් සියලු දෙනාටම මේ එක්වී සිටින් ආසේ මේ එකතු වීම කල්යාණ මිත්‍ර සම්පත්තිය බුදු පිරිසක්ව නිවන් දකින්න හේතු වේවා කියලා අදිස්ථාන කරගන්නට ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති සාදු සාදු සාදු සුපින්වත්නි ඔබ සජීවීව බෞද්ධ රූපවාහිනී නාලිකාවෙන් වගේම බෞද්ධ ගුවන්විදුලි නාලිකාවෙන් ඒ ශ්‍රවණය කරන්නට යෙදුනේ අද දවසට නියමිත සූත්‍ර ධර්ම දේශනාව සජීවී වැඩසටහන සංයුක්ත නිකායේ චිත්ත සංයුක්තයේ සඳහන් වන ගිලාන සූත්‍රය ආශ්‍රයනොයි අද මෙම ධර්ම දේශනාව ස්වාමින්ද්‍රන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුනේ. ඉතින් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දුන් සුපින්වතුන්ට මේ අවස්ථාවේදී හැකියාව ලැබෙනවා ගරු කටයුතු දේශකයන් වහන්සේට පරිස්කාර පූජා කරන්නට යක්කල සියන උයන නිවාස සංකීර්ණයේ අංක 2 ඒ දෙකෙන් තුන නිවසේ පදිංචි රූපා පද්මිනී මහත්මිය එතුමියගේ දියණිය සහ පුතුන් දෙදෙනා ඇතුළු ඥාති පිරිස විසින් තමයි මේ ධර්ම දානමය පින්කම සඳහා අද දවසේ තමන්ගේ සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරනු ලැබුවේ. ඉතින් ඒ සුපින්වත් පිරිස මේ මොහොතේ ගෞරව කටයුතු දේශකයන් වහන්සේට පරිස්කාර පූජා කරනවා. ඒ අතරතුරේ ඔබට සිහිපත් කරන්නට අවශ්‍යයි අප මේ ධර්ම සංනිවේදනයේ අපට කළ හැකි දේ වන්නේ ඔබට නිරන්තරයෙන්ම මේ ලෞතුරු ශ්‍රී සද්ධර්මය ළඟා කිරීම නැත්නම් එහි පහස විඳ ගන්නට ඔබට ඉඩකඩ ලබා දීම පමණයි. ඒ අනුව හැසිරීම ධර්මානුකූලව හැසිරීම තිබෙන්නේ ඔබගේ අතේ. ඔබ තමයි ඒ අනුව ක්‍රියාත්මක විය යුත්තේ. එතුලින් තමයි ඔබට අපගේ අවසන් අරමුණ වන උතුම් නිවන් සුවය කරා එළඹෙන්නට හැකියාව තිබෙන්නේ. මා පෙර ආරම්භයේදී සඳහන් කළ ආකාරයටම මේ ධර්ම දේශනා ශ්‍රවණය කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. නිරන්තරයෙන්ම ඔබ එහි සඳහන් වන ආකාරයට ධර්මානුකූලව යහපත් දී පැවැත්ම පැවැත්මෙන් කටයුතු කිරීම අනිවාර්ය වෙනවා. එතුලින් තමයි ඔබට ඒ බෞද්ධයාගේ අවසන් ප්‍රතිඵලය අවසන් අරමුණ වන උතුම් නිර්වාණ සුවය කරා එළඹෙන්නට හැකියාව තිබෙන්නේ. ඉතින් ඒ සිහිපත් කිරීමත් සමගින් අද දවසේ මෙම සජීවී ධර්ම දේශනාව සඳහා අපගේ ආරාධනය පිළිගෙන මෙහි වැඩම කොට වදාළ මිහිරිගම බෝතලේ කිනිතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිත පූජ්‍යපාද තල්ගමුවේ සුධීරානන්ද ස්වාමින්ද්‍රන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප මේ රැස් කරගත් සියලු කුසල් දහම් දේශකයන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ලැබේවායි කියා උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමින් සජීවී ධර්ම දේශනාව අප මෙතකින් સમાප්තියටපත් කරනවා. ඔබ සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි. Thank you. ප්‍රේක්ෂක ඔබ සැමට බෞද්ධා නාලිකාව නොනිමි අතිර දුක් සයුරෙන් ඔබව එතෙර කරන්නට මේ සුව සදහම් යාත්‍රාවට ගොඩවදින්නට ආරාධනා කරමින් ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් දකින්නට ඒ නිවැරදි මාර්ගෝපදේශය අද දවසේදී ඔබට පසක් කර දෙනු විසින් දායකත්ව ධර්මදේශනාවයි මෙලෙසින් ආරම්භ කරන්නේ. පින්වත්නි අද දවසේදී ඒ උත්තුංග කර්තව්‍ය සාක්ෂාත් කරගන්නට අපගේ පුණ්‍යවන්ත භූමියට වැඩමවා වදාලා පූජ්‍යපාද වල්පොළ ගෝතම ස්වාමීන් වහන්සේ. පළමු කොට අප සියලු දෙනාම එක්ව අපගේ ගරු කටයුතු දේශකයන්න් වහන්සේ নমස්කාර පූර්වකව සාදුනාදයක් පවත්වා පිළිගනිමු සාදු සාදු සාදු අද දවසේදී මේ ධර්මානුශාසනාව මුළු මහත් ලෝක සත්වයා කෙරෙහිම sannivedanaya කරන්නට මේ ධර්ම දානමය පින්කමට Tamanගේ සදැහැති දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නේ රාජගිරිය නාවලපාර අංක 568 දරණ නිවසේ පදිංචි තිලකා ගුණසේකර මහත්මිය සහ පවුලේ ඥාති පිරිස විසින් ඒ මතක් කිරීමත් සමගින් අපි සියලු දෙනාම ධර්ම ශ්‍රවණයට ප්‍රථම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු.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 එනිසා ඔබ ගොඩක් වාසනාවන්තයි පින්වත්නි. නමුත් අපිට වර්තමානයේ බොහෝ දෙනා මේ බුදු සරණ කියන එක ගැන අවබෝධයකට එන්න අවස්ථාව සලසගෙන නැහැ කියලා පේන ඇහෙන දකින දේවල් වලින් තේරෙනවා. ඒ වගේමයි දෙවි පිහිට කියන එක ගැනත් මිනිස්සු අතර තාමත් හරියාකාර අවබෝධයකට එන්න බැරි වෙලා තියෙනවා කියන එක දැනෙනවා. ඔබ දැකලා ඇති ඉෂ්ටික එකක් තියෙනවා බුදු සරණයි දෙවි පිහිටයි කියලා. මම හිතනවා කවුරුත් මේක දැකලා ඇති. මේ අද අපේ ධර්ම දේශනාවේ මාතෘකාව ඉෂ්ටික එක. බුදු සරණයි දෙවි පිහිටයි. මොකක්ද බුදු සරණ කියන්නේ මොකක්ද දෙවි පිහිට කියන්නේ කියලා පින්වත්නි අපි සාකච්ඡා කරමු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් මේ බුදුරජාණන් වහන්සේව ඇයි සරණ යන්නේ ඉස්සෙල්ලම ඒක දැනගත යුතුයි සරණ යන්න කලින් සරණ කියන එකේ තේරුමම අසරණ නෑ කියන එක. ඒකට බුදුරජාණන් වහන්සේ පින්වත්නි අසරණ නැති කෙනෙක් කියලා කෙනෙක් දැනගන්නවා ධර්මයේ තුලින්. ඊට පස්සේ ධර්මයේ තුලින් අසරණ නැති කෙනෙක් කියලා දැනගත්තම එයාට උමනාවක් එනවා උන්වහන්සේව සරණ යන්න. දැන් බුදු කෙනෙක් සරණ යන්න යම් කිසි කෙනෙකුට අවස්ථාව එන්න නම් ඉතලේ එයා දැනගන්න ඕනේ මම අසරණයි කියන එක මේ සංසාරේ. මොකද්ද මේ අසරණකම කියලා කිව්වේ? මේ අසරණකම කියලා කිව්වේ අපිට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ උපදින්නේ මොකක් නිසාද කියන එක. මේක හැම ආගමකම ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ වදාලා සමහර ආගම්වල උපදින එක ගැන එක එක්කෙනා එක එක විදිහට තීරණ ගන්නවා. එක එක්කෙනාට හිතෙන හිතෙන විදිහට කියනවා. සමහරු කියනවා උපදින්නේ කාගේ හරි යම්කිසි බලපෑමක් යම්කිසි දෙයක් නිසා, ඒ කියන්නේ අනුන් නිසා. සමහර ආගම් වල අනුන් නිසා ඉපදුනා කියන නිසා තමයි දෙවියන් වහන්සේ විසින් මැව්වා කියන මතයට එන්නේ. ඊළඟට සමහර ආගම් වල මතයකට එනවා නෑ තමන් නිසා තමයි ඉපදුනේ. තමන් කරපු දෙයක් හින්දා. ඊට පස්සේ තවත් කෙනෙක් මතයකට එන්න පුළුවන් නෑ නෑ මේක ඉබේ වෙච්ච දෙයක්. අනුන් කරපු දෙයක්වත් නෙමෙයි තමන් කරපු දෙයක්වත් නෙමෙයි. තවත් ඇතම් කෙනෙක් මතයකට එන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ අදාළ මේක අනුනුයි තමනුයි දෙගොල්ලම එකතු වෙලා කරගත්තු දෙයක්. තව කෙනෙක් මතයකට එන්න පුළුවන් කිව්වා දැන් ওই මක්කලි ගෝසාල වගේ අයගේ මතය තමයි යම්කිසි කාල පරාසයකට තමයි හැමෝම උපදින්නේ. ඒ කියන්නේ මෙච්චර ආත්ම ගාණක් හැම කෙනාටම ස්ථිරව උපදින්න තියෙනවා. මක්කලි ගෝසාලගේ මතය. එයා කිව්වා නූල් බෝලයක කොනක් අතේ තියාගෙන පන්දුව වීසි කරනකොට ඒ පන්දුව කැරකි කැරකි ගිහිල්ලා දිගෑරලා වැටෙන්නේ කොතනද? ආන් ඒ වගේ හැම කෙනාටම අනිවාර්යෙන් ඉපදි ඉපදි ගිහිල්ලා අවසන් වෙන ආත්මයක් තියෙනවා කියුවා. ඉතින් ඒ ආත්මෙ දක්වා කවුරුත් උපදිනවා. එයින් පස්සේ කවුරුත් ඉපදීමෙන් නිදහස් වෙනවා කියුවා. මක්කලි ගෝසාලගේ මතේ. එතකොට එයාගේ මතයට අනුව කවුරු පින් කළත් එකයි පව් කළත් එකයි මොකක් කළත් එකයි උපදින ආත්ම ගන්න අනිවාර්යෙන් උපදින සිද්ධ වෙන එක ඉබේ සිද්ධ වෙන දෙයක්. එවැනි මත බුදුරජාණන් වදාළ නිකන් මේ මිනිස්සු අල්ලන කෙමනක් කිව්ව මක්කලේ ගෝසාල නමින් උන්වහන්සේ පෙන්වුවා. එවැනි මත සියල්ල බිඳලා බුදුරජාණන් වහන්සේ සත්‍ය අවබෝධ කරගෙන වදාළ මේක අනුන් කරපු දෙයක්ුත් නෙමෙයි. මේක තමන් කරගත්තු දෙයක්ුත් නෙමෙයි. මේක ඉබේ වෙච්ච දෙයක්ුත් නෙමෙයි. මේක මේ අනුනුයි තමනුයි දෙගොල්ල එකතු වෙලා කරපු දෙයක්වත් නුකුත් නෙමෙයි. මෙතන තියෙන හේතුවක් නිසා සිද්ධ වෙන දෙයක් කියලා නැහැ අවබෝධ කළා. දැන් බලන්න අපිට පින්වත්නි ජීවිතේ ප්‍රශ්න අපිට මහ පුදුම විදිහට තියෙනවා. සමහර වෙලාවට අපි ලෙඩ වෙනවා නොයෙකුත් අපල උපද්‍රව කියලා අපිට නක්ෂාස්ත්‍රය ඇසුරෙන් මේ දරාගෙන ඉන්න විවිධ ප්‍රශ්න තියෙනවා මිනිසුන්ට. ඉතින් ඔයගේ ඇතැම් ප්‍රශ්නවලදී බහුතරයක් දෙන අපිට පේනවා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා කොච්චර බෙලහීනව අර මානසිකව යටටම කඩා වැටිලා කරන්න තියෙන ඕනම දෙයක් කරන්න ලැහැති පිට ඉන්නවා. එතකොට ඒ අයගේ අපිට පේන සමහරලාට කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ඔයාට මේ දවස්වල ඔය තියෙන ප්‍රශ්න වලට ඔයා ගිහිල්ලා සෙත් කවියක් කියව ගන්න බලන්න. එතකොට ඒ ප්‍රශ්න ටික හරියයි කිව්වට පස්සේ දැන් මෙයා විශ්වාස කරන සෙත් කවිය කිව්වට පස්සේ මේක හරියයි. ඊට පස්සේ සෙත් කවිය කියලා බලන්න ඒ ප්‍රශ්න තියෙනවා. දැන් තව කෙනෙක් ඇවිල්ලා කියනවා ඔයා පොඩ්ඩක් ගිහිල්ලා අහවල් තැනට පොඩ්ඩ බාරයක් වෙලා බලන්න. ඊට පස්සේ බාර වෙනවා අපි. ඒත් හිතනවා මේක හරියයි. නමුත් හරියයිද නැද්ද හිතාගන්න බෑ යාට. තව එක්කෙනෙක් ඇවිල්ලා කිව්වොත් ওই ප්‍රශ්න වලින් මිදෙන්න පුළුවන් ගිහින් දවස් හතක් මෙහෙම බෝධි පූජාවක් තියන ඒකත් කරනවා. ඒතර අපිට අර කියන කියන දේ ඔහි කර කර යන අමුතුම බෙලහීන බවක් තියනවද නැද්ද? ඒතර මේක තමයි දුක කිව්වේ. දැන් අපිට සමහර වෙලාවට පේනවා මේක මේ ඕනම කෙනෙකුට මනසින් සකස් වෙන දෙයක්. හදාගත්තනම් ඒ ඒ ක්‍රමයට යනවා. දැන් ඔබ දන්නවා එක එක රටවල් වල මිනිස්සු ගත්තම ඒ අයගේ උපතින් වෙන ස්වභාවයක් තියෙනවානේ. මේ සමහර රටවල මිනිස්සු හරි මාන්නක්කාරයි. ඒගොල්ලෝ උපතින්ම හැටියේ. සමහර රටවල් ගත්තම දැන් ජපානය වගේ මිනිස්සු ගත්තට පස්සේ අමුතුම නිහතමානීකමක් තියෙනවා. ආචාරශීලී බවක් තියෙන ඒ අයගේ. ඒක උපතින් වෙන එකක්. ඒක ඒ සමාජයත් එක්කම හැදෙන එකක්. දැන් වර්තමානයේ අපිට ඔන්න ඔය වගේ මේ බෞද්ධය කියන අය අතර හැදෙලා තියෙන අමුතුම වැනි සමාජයක් බෙලහීනකම. අපල වෙලා මහා කඩාවැටිලා මානසික ප්‍රශ්න ඒවට මේ එච්චර ඔය බෝධින් වහන්සේ ළඟට එහෙම ඇවිල්ලා ඔය අඬන තරම් ප්‍රශ්න අපිට වෙන සමහර විට ආගමිකයන්ගේ දකින්න ලැබෙන අඩුයි. දැන් මුස්ලිම් පිරිස ගත්තට පස්සේ ඒ ඇත්ත පින්වත්නි අපිට වඩා සමහර විට ඒ ගෙවල් වල ජනාකීර්ණයි. අපේ හතර දෙනයි පස් දෙනයි මුළු දෙමව්පියෝ සහිතව ඔක්කොම ඉන්නේ. නමුත් අර ගෙවල් වල සෙනඟ පිරීලා ඉන්නවා ගේ ඇතුලේ. සෑහෙන පිරිස ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට අපිට තරම් ප්‍රශ්න නැහැ. තව පැත්තකින් පේනවා ඒගොල්ලෝ අපි තරම් විනෝද වෙනවත් අඩුයිද කොහෙද? දැන් ඔබ දැකලා තියෙනවද මුස්ලිම් නළුවෝ අපිට එහෙම නිකන් නෑ වගේනේ මුස්ලිම් ගායකයෝ හිටියත් ඔය අපේ පින්වත් මොහිදින් බෙක් මහත්මයා වගේ මේ කීප දෙනෙක් තමයි ඒ බුදු බුදුගුණ ගීත ගායනා කරනවා එහෙම නෑ අපිට සිංහල දෙමළ තරම් ඒකෙන් පේන එක දෙයක් ඒ අය උදෙසාම වෙන් වෙච්ච නාට්‍ය හැදෙන්නේ නෑ අපිට 6ට 7ට කඩවල ටික වහලා අපි ගිහිල්ලා නාට්‍ය ටික බලන්න ලොකු උත්සාහයක් දරනවානේ පැය දෙක තුන වාඩි වෙලා නමුත් අරගොල්ලන්ට එහෙම ඒගොල්ලන්ට කියලා නාට්‍ය හැදෙන්නේ නැහැ ඒගොල්ලන්ට නලු නිලියෝ නැහැ ඒගොල්ලෝ රෑ 10 11 12 වෙනකන් ඒගොල්ලන් කඩ ටික අරගෙන කටයුතු කරනවා. ඉතින් ඒගොල්ලෝ උත්හාන වීර්යෙන් කටයුතු කරන නිසා ඒගොල්ලන්ට මොන අපලයක්වත් නැහැ. ඒගොල්ලෝ හොඳට ඒගොල්ලන්ගේ ජීවිතේ ගමන යනවා. ජනාකීර්ණත් වෙනවා. මේ වෙනකොට මේ එකට එකක් කොළඹ දිස්ත්‍රික්කයේ පහුගිය ජනසංගණනෙන් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේකෙදි අපි ඒ අයට වෛර කරන්නවත් ඒ අය ගැන කතා කරන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි අපි මේ මානසිකව වැටෙන්නේ කියන එකයි සිහි කළ යුත්තේ. එතන මේ මානසිකව වැටෙන මේ දුක සියල්ලටම බුදුරජාණන් වහන්සේ වදාළ හේතුවක් නිසා සිද්ධ වෙන්නේ. ඒ හේතු උන්වහන්සේ නොකිය පිරිනවම් පෑවේ නැහැ. ඒ හේතුත් පෙන්නවා, ඒ හේතු නැති කරන විදිහත් පෙන්නවා. ඒ හැම දෙම උන්වහන්සේ ධර්මයේ තුල පෙන්වලා දීලා තියෙනවා. පටිච්ච සමුප්පාදය හරි සරලව උපමා දීදී පෙන්වලා දුන්නා. මෙන්න මේ හේතුව නිසා මේක වෙන්නේ, මේ හේතුව නිසා මේක වෙන්නේ කියලා. ඊට පස්සේ පින්වත්නි මේ හේතු නැති කරන විදිහ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන විදිහ උපමා දිදී පෙන්වලා දෙලා තියෙනවා. හරිම සරලයි. ඒකකොට අපිට සමහර වෙලාවට තියෙන්නේ අපි කතා කරනවා. දැන් ස්වාමීන් වහන්සේලා හැටියට අපි ගත්තමත් අපි තුල මේ කතාව නම් තියෙනවන තරම් නමුත් අපේ ක්‍රියාව කොහෙටද? සමහර වෙලාවට ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේලා හැටියට බිහි වෙන අපි තුලම ඇතැම් වෙලාවට මිනිස්සු එකතු වෙනකොට මිනිස්සු පිරෙනකොට ඊට පස්සේ වාහන පූජා කරනකොට අපිට ස්ථාන හැදෙනකොට අපි නිකන් අපිත් නළුව වෙනවා ඊට පස්සේ. අමුතුම තැනකට යනවා. අර පයින් යන්න බෑ අපිට ඊට පස්සේ. එහෙම තැන් වලට යනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කැලේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වදාළ නියම මාර්ගය අපි පැත්තකට දාලා ඒ දුකට අවශ්‍ය කරන හේතු සකස් කරගනිමින් හැමදාම දුකේ දුකේ දුකේ ගගා කටයුතු කරන බෙලහීන පිරිසක් විතරයි අපිට මෙතන දකින්න ලැබිලා තියෙන්නේ. ඉතින් පටිච්ච සමුප්පාදය හරියට තේරුම් ගත්තම් පින්වත්නි අපිට පුළුවන්කම ලැබෙනවා මේ බෞද්ධයා තමන්ගේ අසරණකම තේරුම් ගන්නවා සංසාරේ. ඒ අසරණයි කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය. ඕක තමයි අපේ තියෙන අසරණකම. ඒතර මේක තේරුම් ගත්තට පස්සේ එයාට උවමනාවක් වෙනවා බුදුරජාණන් වහන්සේ අසරණකමින් මිදිච්ච කෙනෙක්. උන්වහන්සේ අසරණ නැහැ. ඒතර උන්වහන්සේ එහෙනම් දන්නෝ යසරණකමින් මිදෙන මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ මඟ දැන ගැනීම පිණිස උන්වහන්සේකින් ඒ හේතු නැති කරන මාර්ගය දැනගෙන අපිත් එතෙන්ට අසරණ නොවන තැනට යන්න ඕන නිසායි සරණ යන්නේ. එහෙනම් සරණ තියෙන්නේ මොකටද? අසරණකමින් මිදෙන්න වෙන කිසිම දෙයකට නෙමෙයි පින්වත්නි. එතකොට දැන් බුදු සරණ තුල කන්න බොන්න උගන්නන, නිදා ගන්න උගන්නන, මේ රක්ෂාවල් කරන්න උගන්නන මේ බුද්ධ ශාසනයේ ක්‍රම පෙන්නලා නැහැ. මේකේ සම්පූර්ණයම තියෙන්නේ අර මේ නිවන සඳහා දුකින් නිදහස් වීමට මේ අසරණකමින් මිදීමට පෙන්නපු මගක් විතරයි. ඒකත් තල්ලු කරන්න බෑ මග පෙන්නනවා. සුගතියට මෙලව යහපතට නිවනට. ඔය තුනට තමයි බුද්ධ ශාසනය තියෙන්නේ. අනිත් සියල්ල අපිට බාහිරින් සපය ගන්න සිද්ධ වෙනවා. ඒකට තමයි දෙවි පිහිට ඕනේ. මේක ටිකක් පුළුල්ව කතා කරන්න ඕනේ. දැන් අපිට ඔය දිවියන්ගෙන් ලැබෙන පිහිට වගේ අපි හිතනවා සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගෙනුත් එවැනි පිහිටක් ලැබේ. ඒ කියන්නේ අපේ බිස්නස් ටික නගෝස් පිටා ගන්න, ඒක ඒක වැඩි හොඳ තැනකට ගෙනියන්න, වාහනේ ඇක්සිඩන්ට් නොවී ආරක්ෂා වෙන්න, අපිට ජීවිතේට පිහිට පිළිසරණ සැලසෙන්න, ගේ හදාගෙන යන ගේ ඉක්මනට වැඩ ටික ඉවර කරන්න ඒවට මේ බුදුරජාණන් වහන්සේගෙනුත් අර දෙයියන්ගෙන් වගේ පිහිට ලැබෙයි. එහෙම අපි හිතනවා. ඒක සරණ කියන එක අපි එතෙන්ට දාලා තියෙනවා. අන්න ඒ නිසා වර්තමානයේ අපිට තේරෙනවා පින්වත්නි එක දෙයක්. ඔය පටිච්ච සමුප්පාද ක්‍රියාවලියට අහු වෙලා මේ සංසාරේ දිගින් දිගට ඉපදීපති යන ගෙවලුත් ලංකාවේ තියෙනවා. දැකලා තියෙනවද? පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය තුළ දුක් විඳින්මින් සංසාරේ දිගින් දිගට ඉපදී ඉපති යන ගෙවල් තියෙනවා ලංකාවේ. කඩවල් තියෙනවා. වාහන තියෙනවා, ත්‍රිවිලස් තියෙනවා. දැකලා නැද්ද? ඇයි ඔබ දැකලා ඇති මෙම නිවසට බුදු සරණයි. දැන් බුදු සරණ තියෙන්නේ ওই දෙයයන්ගේ පිහිට වගේ දෙයකට නෙමෙයි. මේ සරණ තියෙන්නේ අර පටිච්චසමුපාදේ නැමැති අසරණකමෙන් මිදෙන්න මග. යමෙක් බුදු සරණ ගියා නම් එයා අනිවාර්යයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපැමිණෙන කෙනෙක්. ගේකට පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න. ඉතින් වාහනයක මෙම රපේට බුදු සරණයි, මෙම වෙළඳ සැලට බුදු සරණයි කියලා ගහනවා. ඒතර මේ හැමදේම පේන්නේ මොකද්ද? සරණ කියන එක අපි අඳුනගෙන නැහැ. අපි හිතන් ඉන්නේ ඒක අර දෙයයන්ගේ පිහිට වගේ එකක්. බුදුරජාණන් වහන්සේගේ සරණ යන්න පුළුවන් මේ ගෙවල් වලට, කඩවල් වලට, වාහන වලට නෙමෙයි මිනිස්සුන්ටයි, දෙවියන්ටයි, බ්‍රහ්මයන්ටයි ওই තුන් ලෝකේ ඉන්න අයට විතරයි. ඒ අයට තමන්ගේ අසරණකමින් මිදෙන්න සරණ අසරණ සරණ ওই වචන දෙකෙන්ම තේරුම් ගන්න මේක. එතකොට අපි හිතමු යම් කෙනෙක් තමන්ට මේ පටිච්චසමුපාද ක්‍රියාවලියෙන් නිදහස් වීම සඳහා බුදුරජාණන් වහන්සේ සරණ යනවා. දැන් මේ සරණ ගිය කෙනා බාහිරින් පිහිටක් පිළිසරණක් බලාපොරොත්තු වුණොත් සමහරලාට අපි කියනවා බුදු සරණ ගිය කෙනා දෙවියන්ගෙන් පිහිට ගන්න ගියොත් එහෙම එයාට බුදු සරණ බිඳෙනවා. එවැනි මතවල ඉන්නවනේ. ඉතින් මේ ඔබ හිතන්නේ බුදු සරණ ගිය කෙනෙකුට දෙවියන්ගේ පිහිට ගත්තොත් බුදු සරණට පළොද්දක් වෙයිද? දැන් සෝම ස්වාමීන් වහන්සේ කියපු ඇතැම් කාරණා සමහර වටහා ගත්තේ නැහැ. උන්වහන්සේ පින්වත්නි සමහර වෙලාවට මේ කාරණා තේරුම් කරලා දෙන්න උත්සාහ කරද්දී සමහර මේනික උඩින් පල්ලෙන් අහනවා උඩින් පල්ලෙන් අහලා ඒ කියන්නේ අර දේශනාවක අස්සෙන් මුල්ලෙන් කියන කෑලි තමයි මතකෙට ගන්න. මෙහෙම කිව්වා මෙහෙම කිව්වා දැන් ඔබ මේ අහනවා අද මොනවද ගෙදර හදලා තියෙන්නේ? අපි හිතමු මහත්ය අහනවා නෝනගෙන්. ඇහුවට පස්සේ නෝන කියනවද අබ්බ දාලා තුන පහ දාලා එකක් තියෙනවා. කරපිංච රම්පේ දාලා එකක් තියෙනවා. එහෙම කියනවද? කියන්නේ කොහොමද කෙලින්ම? පතෝල හදලා තියෙනවා. බම්බටු හදලා තියෙනවා. කෙලින්ම අර තනි ඒකේ මූලික නම නේද ගන්නේ? එතකොට මේ දේශනාවක කෙලින්ම ගන්න ඕනේ අහවල් දේශනාව කළේ. මෙන්න මේ සූත්‍රය කළේ. එහෙමයි අපි මතක තියාගන්න ඕනේ. නමුත් අපි කියන්නේ මොකද්ද? අන්න වාහන ටිකක් ගැන කතා කරා. මෙන්න මෙහෙම දෙයක් ගැන කිව්වා. මෙහෙම උපමාවක් කිව්වගේ අර තුන පහ අබේ පහේ ටික තමයි මතක තියාගන්නේ. මොකද්ද දේශනාව කියලා ඒ දේශනාවේ හරයක් තියෙනවා. කෝණයක් තියෙනවා. ඒක මතකෙට ගන්නෙ නෑ. ඒක ඇයි ගන්නෙ නැත්තේ? මුළු දේශනාව ඕනෑන් අහන්නේ නැති නිසා. යම් ස්වාමීන් වහන්සේ නමක් යම් දේශනාවක් කරනකොට පින්වත්නි මුල ඉඳලා අග වෙනකන් අහන්න ඒක යම් කිසි කෝණයක් ඇති. ඒ මුළු ඔක්කොම එකට එක බැඳිලා තියෙනවා නම් ඒ දේශනාවම ගත්තට පස්සේ තමයි සම්පූර්ණ මේකේ වටිනාකම තේරෙන්නේ. එහෙන් මෙහෙන් කෑලි අරගෙන ඊට පස්සේ කියන හරි ෂෝක් කියනවා. මෙහෙම කෑල්ලක් කිව්වයි කියනවා. ඉතින් මේ අපි පරිප්පුද හැදුවේ මේ වම්බට්ටුද හැදුවේ මේ විදිහටයි ගන්න ඕනේ මේක. දේශනාවේ කෙලින්ම මතක තියාගන්න කරුණ. දැන් අපි මේ අද මේ කතා කරන්නේ මොකක් ගැනද? බුදු සරණයි දෙවි පිහිටයි ගැන. එතකොට මේ දෙවියන්ගේ පිහිට ගත්තම බුදුරජාණන් වහන්සේගේ සරණ බිඳෙනවද නැද්ද කියන එක තේරුම් ගමු මෙහෙම මම ඔබට කිව්වා බුදු සරණේ මේ කන්න බොන්න බිස්නස් දියුණු කරන්න අනම්මනම් වලට බුදු සරණේ නැහැ පිහිට. ඒවට මේකෙන් පිට බලාපොරොත්තු වෙන්න කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ අපිට ඔය බාහිර පිට පිළිසරණ අනිවාර්යයෙන්ම වෙන අයකින් ගන්න වෙනවා. දැන් අපි ලෙඩ වුණා. ලෙඩ වුණාට පස්සේ අපිට වෛද්‍යවරුන්ගෙන් පිට ගන්න වෙනවද නැද්ද? වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේත් ගත්තා. විනය පිටකේ ඕනතරම් බෙහෙත් ගැන පෙන්වලා තියෙනවා ස්වාමීන් වහන්සේලාට. ඒක ධර්මයෙන් පිළිපෙම්ම කළ යුතුයි කියලා එකක් නැහැ. එහෙනම් පැහැදිලි වෛද්‍යවරුන්ගෙන් පිට ගත්ත කියලා සරණ බිදෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට යමක් ශිල්ප ඉගෙන ගන්න ඕන වෙනකොට ගුරුවරු ඇසුරු කරනවා, නීතිමය ගැටලුවක් විසඳ ගන්න ඕන නම් නීතිඥයරු ඇසුරු කරනවා, දෛවඥයෝ ඇසුරු කරනවා. ඒ වගේම ගයක් හදනකොට ඉංජිනේරුවෝ සැලසුම් ශිල්පියන්ගේ පිහිට ගන්නෝනේ. ඒ එක එක්කෙනාගේ පිහිට පිළිසරණ අපිට ඕනේ. ඒ මනුස්ස ලෝකේ. කෙනෙකුට හිතෙයි මනුස්ස ලෝකෙ පිහිට ගත්තම සරණ බිඳු නැති වුණාට මනුස්ස ලෝකෙන් එහා ලෝකයක පිහිටක් ගන්න ගියොත් සරණ බිඳෙයිද කියලා. ඔබ බලන්න අපි තිරිසන් සත්තුන්ගෙන් ඕනතරම් පිට පිළිසරණ ගන්නවද නැද්ද? කවදාකවත් සරණ බෙදෙනවද? නෑ. හරකුන්ගෙන් නොයෙකුත් සත්තුන්ගෙන් අපි උදව් ගන්නවා. ඉතින් බුදු සරණ බෙදෙන්නේ නෑනේ තිරිසන් සත්තුන්ගෙන් උදව් ගත්තා කියලා. ඒ වගේම තමයි දෙවියන්ගෙන් උදව් ගත්තා කියලා බුදු සරණට කිසිම පළුද්දක් සිද්ධ වෙන්නේ නෑ. මොකද දෙවියොත් මනුස්ස ලෝකෙන් එහා තිරිසන් සත්තුත් මනුස්ස ලෝකෙන් එහා ලෝක. ඒතර මේ දෙවියන්ගෙන් පිහිට පිළිසරණ ගත හැකි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ඒක ගන්න විදිහ ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕනේ. ඔක්කොටම කලින් අපි දෙවියෝ කියන්නේ කවුද කියලා හඳුනා ගන්න ඕනේ. මොකද දැන් මෙතන ගැටලුව අපිට වර්තමානයේ බුදුරජාණන් වහන්සේ වදාළ සැබෑ දෙවිවරු අමතක වෙලා දැන් සැබෑ දෙවිවරු කවුද? බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම සරණ ගිය දෙවිවරු ඉන්නවා. ශක්‍ර දේවේන්ද්‍රයා. උන්වහන්සේව නිතර මුණ ගැහිච්ච කෙනෙක්. උන්වහන්සේ උදෙසා මේ අචල ප්‍රසාදයක් ඇති කරගත්තු කෙනෙක්. සක්‍ර දේවේන්ද්‍ර වෙනුවෙන් පින්වත්නි කිරිච්ච දේශනා සංයුත්ත නිකායකේ වෙනම සක්ක සංයුත්තේ කියලා තියෙන දේශනා විශාල ප්‍රමාණයක්. ඒ සක්‍ර දේවේන්ද්‍රයව සිහි කරලා අපි කවුරුවත් එතුමාගෙන් පිහිටක් පිළිසරණක් බලාපොරොත්තු වෙනව පේනවද මේ බෞද්ධයෝ? සක්‍ර දේවේන්ද්‍ර සිහි කරනවා අපිට නැත්තිත් නෑ සිහි කරනවා. මොනවටද එතුමාව සිහි කරන්නේ? කාටුන් එකකදී විකට චරිතකදී අපි සක්‍රය සක්‍රය කිය කිය විහිළුවට නම් එතුමව පාවිච්චි කරනවා. එතකොට දැන් මේ සක්‍ර දේවේන්ද්‍රයව බෞද්ධ වෙච්ච අපි මං හිතන්නේ ක්‍රිස්තියානි කතෝලික මිනිස්සුවත් ඉස්ලාම් මිනිස්සුවත් හින්දු මිනිස්සුවත් මේ සක්‍ර දේවේන්ද්‍ර විහිළුවට අරගෙන නැහැ. දැන් සක්‍ර දේවේන්ද්‍ර විහිළුවට අරන් තියෙන්නේ කවුද? අපිමයි. එතකොට අපි මේ විහිළුවට ගත්තු චරිතය ඇත්තටම මොන වගේ කෙනෙක්ද? ඒක ඉස්සෙල්ලා චුට්ටක් හිතන්න ඕනේ. ඔබ කියන්නේ දැන් බුද්ධ ධම්ම සංඝ බුද්ධ කියන්නේ කවුද ධම්ම කියන්නේ මොකද්ද කියලා දන්නවා සංඝ කියන්නේ මොකද්ද කියලා සමහරව හරියට තාම තේරුම් අරගෙන නැහැ ස්වාමීන් වහන්සේලා බැරියල් පෙරලගෙන ඔය පෙළපාලි ගිහිල්ලා විකාර කරනකොට සමහර කියනවා අද බුද්ධ ධම්ම දෙක නම් සරණ යන්න පුළුවන් සංඝ නම් වැඩන්නේ ඒගොල්ලෝ සරණ යනවට වඩා හොඳයි අපි අපිවම සරණ යන එක එහෙම කියනවා එහෙන්නේ නැද්ද ඒකේ තේරුම මොකද්ද මේ සංඝ කියන එක තාම තේරුම් අරගෙන නැහැ සංඝ කියන්නේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ පින්වත්නි සුපටිපන්නෝ ගාථාවේ හරි පැහැදිලිව පෙන්වලා දීලා තියෙනවා. ඒ සුපටිපන්නෝ ගාථාවේ තියෙනවා සුපටිපන්නෝ උජිපටිපන්නෝ ඥායපටිපන්නෝ සාමිජිපටිපන්නෝ කියන ගුණ හතරෙන් පස්සේ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුද්ගලා ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ ඔන්න උතන කිව්වා කවුද සංඝයා කියන්නේ කියලා ඒස භගවතෝ ඒ අය තමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝෝ ශ්‍රාවක සංඝයා මෙතන සංඝ කියන වචනේ තේරුම පිරිස සංඝ කියන වචනේ තේරුම් ගොඩක් තියෙනවා දැන් කැරට් කියවට පස්සේ සිංහල භාෂාවෙන් තේරුම් කීපයක් නැද්ද අපි උයන එළවලුවකට කියනවා කැරට් කියලා රත්තරන් මිම්මකටත් ඒ අකුරු ටිකම පාවිච්චි කරලා කියනවා කැරට් කියලා තේරුම් දෙකක් එතකොට ඒ වගේ තේරුම් තියෙන මේ එක එක භාෂාවල වචන වගේ මේ සංඝ කියන වචනේ තේරුම් කීපයක් තියෙනවා පින්වත්නි භික්ෂුවටත් කියනවා සංඝ කියලා. ඒ වගේම පිරිස කියන එකටත් කියනවා සංඝ කියලා තේරුම් දෙකක්. දැන් භික්ෂුව කියද්දී විනය පිටකේ තියෙන සංඝ කර්ම ඒව ඇවිල්ලා භික්ෂූන්ගේ විනය කර්ම විනය කටයුතු. ඊළඟට අපි කියන සාංගික දානි. ඒක කෙලින්ම මහා සාංගික ඒ මහා සංඝරත්නය දෙසා ඒක ඒ දානි කෙලින්ම භික්ෂූන්ට. භික්ෂු භික්ෂුණී කියන පැවිදි පිරිසට. හැබැයි තෙරුවන්ගේ සංඝ කිව්වේ භික්ෂුව නෙමෙයි. තෙරුවන්ගේ සංඝ කිවේ බුදුරජාණන් වහන්සේමයි වදාලේ යදිදං චත්තාරි පුරිසුග්ගාණි අට පුරිසුග්ගලා ඒස භගවතු ශ්‍රාවක සංඝ. එතන පිරිස මොන පිරිසද? අෂ්ටාර්ය පිරිස. ඒගොල්ලන්ට කියන සිවණ පිරිස, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඔය සියලු දෙනාම සංඝ. උපාසක උපාසිකා කියන අයත් සංඝ කියන සංඝං සරණං ගච්ඡාමිකට අයිති වෙනවා. හැබැයි හැමදේනම නෙමෙයි. සිවුර දරාගත්තු පමණින් සංඝයකට අයිති වෙන්නෙත් නෑ. භික්ෂුවක් හෝ භික්ෂුණියක් සිවුර දරා නොගත් උපාසක උපාසිකාවකුත් හැම කෙනාම මේ පිරිසට අයිති වෙන්නේ නැහැ. කවුද අයිති වෙන්නේ? යදිදං චත්තාරි. පුරුෂ යුගානි. යුගල යුගල වශයෙන් ගත්තොත් හතරයි. අට පුරුෂ පුද්ගලා වෙන වෙනම ගත්තොත් අටයි. ඉතින් දෙන දෙන ගත්තම හතර වෙන වෙනම ගත්තම අටයි. කවුද මේ අට දෙනා? මේ අට දෙනා තමයි පළවෙනි කෙනා සෝවාන් මාර්ගයේ ඉන්න කෙනා. සෝවාන් ඵලයට ආපු කෙනා. සකදාගාමි මාර්ගය ඉන්න කෙනා, සකදාගාමි ඵලයට ආපු කෙනා, අරහත් මාර්ගය ඉන්න කෙනා, අරහත් ඵලයට ආපු කෙනා. එතකොට කීයද? ඔව්. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ ඔක්කොගෙම මග ඵල වශයෙන් මේ හතර දෙක දෙක යනකොට කීයද? 8යි වෙන මේ දෙක දෙක 4යි වෙන වෙනම ගත්තම 8යි. ඔය අය තමයි පින්වත් මෙතන සංඝ කියලා කිව්වේ. යම් භික්ෂුව ඔය 8 අතර ඉන්නවනම් එයා සංඝ. යම් භික්ෂුණියක් ඔය අට දෙනා අතර කවුරු හරි නම් එයා සංඝ. යම් උපාසකයෙක් යම් උපාසිකාවක් ඔය අට දෙනා අතර නම් එයා සංඝ. ඒ හැමෝටම සුපටිපන්න, උජුපටිපන්න ආදී සියලු ගුණ ටික තියෙනවා. එතකොට විශාකා සෝතාපන්න වෙච්ච කෙනෙක්. විශාක සංඝ කියන පිරිස අතර නැද්ද? ශ්‍රාවක සංඝෝ ශ්‍රාවක පිරිස අතර කෙනෙක්. ඒස භගවතෝ. ඒක ඒ අය තමයි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. ඉතින් සිවුර දරාගත්තු පමණින්වත් වෙනම කිසිම විදියකින්වත් නෙමෙයි මේ සංඝ කියන වටිනාකම එන්නේ. එතකොට අද මේ ලෝකේ කවුරු හරි කෙනෙක් මගපොළ ලැබුවා නම් ඒ කෙනා ඒකාන්තෙම සංඝ කියන පිරිස අතරට එකතු වෙනවා. ඒ අයව තමයි අපි සරණ යන්නේ සංඝං සරණං ගච්ඡාමි කියලා. දැන් පහුගිය දවස්වල තායිලන්තේ මේ 91 පිරිනිවන් පෑවා කායු කියලා සිල් මාතාව. එතකොට එතුමිය ගිහි උපාසිකාවක් විදිහට ඉඳිමින් පිරිනි අරහත්ත්වයටපත් වෙලා පිරිනිවන් පෑවා. ඒකට එතුමියගේ චරිත කතාව ඇතුළත් පොත බොහොම ප්‍රසිද්ධිය අද අපිට කියවන්න ලැබිලා තියෙනවා. ඒ අය සංඝ ධර්මයට අයිති. දැන් ඔබ හිතන්න සක්‍ර දේවේන්ද්‍ර සෝවාන් වෙච්ච කෙනෙක්. සක්ක පංචසූත්‍රය තියෙනවා. එතන මේ සක්‍ර දේවේන්ද්‍ර සෝතාපන්න ඵලයටපත් වෙලා දැන් සකදාගාමීන මහන්සි ගන්නවා කියලා කියන්නේ එතුමා සංඝ පිරිසට අයිතිද නැද්ද? එතුමා මේ සංඝ කියන පිරිසට අයිතියි. එතකොට අපි මේ විහිළුවට විකට චරිතයක් කරගෙන තියෙන්නේ අපිම සංඝං සරණං ගච්ඡාමි කිය කී සරණ යන කෙනෙක් වෙන පින්වත්නි. කල්යාණ මිත්‍රයෙක් හැටියට අපිට නිවන් මඟ දැනගන්න පුළුවන් වටිනා පුද්ගලයෙක්ව අපි මේ සක්‍රය සක්‍රයක විහිළුවට ගන්නවා. එතකොට ඒ අයව පහත් කර කර අපි උසස් කරලා තියෙන දෙයියෝ කියලා කවුද? Hindu ආගමෙන් අපිට දායාද වෙච්ච දේව ඇදහිලි ටික අපි දෙයියෝ කියලා බොහොම ගෞරවයෙන් පිළි අරගෙන අපේ සැබෑ දෙවිවරු අපි සියලු දෙනා අමතක කළා. දැන් සක්‍ර දේවේන්ද්‍රය අමතක කරා වගේමයි පින්වත්නි සතරවරන් දෙවිවරු. බුදුරජාණන් වහන්සේට නිතර අප උපස්ථාන කරන්න ආපු මගපල ලැබපු දෙවිවරු. ඒතර ඒ සතරවරන් දෙවිවරු මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට බොහොම ආදරෙයි. නමුත් මේ සතරවරන් දෙවිවරු අපිට මතකයිද? අපි ඒ වෙනුවට දරාගෙන ඉන්නේ වෙන හතර දෙනෙක්. සතර දේවාල කියලා. එතකොට ඔය මහනුවර යුගයේ රජවරුන්ට මේ දකුණු ඉන්දියාවෙන් ගෙනාපු ඒ බිසවරු තමන්ගේ ඇදහිලි සඳහා Hindu ආගමේ සතර දේවාල ටික දල්දා මාලිගාව හතර පැත්තේ හදාගත්තම ඒ ටික අපිට අද ආවා අපේ සතරවරන් දේවරු බවට පත් වෙලා. අපේ සැබෑ සතරවරන් දේවරු අපිට අමතක වෙලා. දැන් මෙතනදී ඔබ එකක් දරා ගන්න ඒ තමයි මේ ලෝකේ ඉන්නවා පින්වත්නි සුර අසුර කියලා දෙකොටසක්. කවුරු හරි කෙනෙක් මේ ඇහැට පේන දේ විතරයි විශ්වාස කරන්න කියලා කියනවනම් එවැනි අන්ධයව අපිට අදාළ නැහැ. මේ කියන්නේ ඇස් පරින්න කැමැති බුද්ධිමත් පිරිසට. මොකද උපතින්ම අන්ධෙක් හිතුවොත් එහෙම මිනිස්සු ඉර ගැන කතා කරද්දි, හඳ ගැන කතා කරද්දි, මල් ගැන කතා කරද්දි අර උපතින්ම අන්ධයා කියනවා කොහේද මල් කියලා එකක් තියෙන්නේ? ඉර කියලා එකක් කොහෙද තියෙන්නේ? කවුද දැක්කේ? ගගා අන්ධයා කියෝ කියෝ ඉන්නවනම් තමන්ගේ අන්ධකම තේරුම් ගන්න නැතුව මේ මනුස්සයා මහා අඥානීයද නැද්ද? අඥානී. එවැනි අඥානයෝ මේ නිරයක් කොහෙද තියෙන්නේ දෙව්ලොවක් කොහෙද තියෙන්නේ ගගා කියෝ කියනවා අපිට පේනවා. එනි අඥානිය අපිට අවශ්‍ය නැහැ මේ ප්‍රඥාවන්තයන් උදෙසා තියෙන ධර්මයක් නිසා බුද්ධිමත් අය උදෙසා අපි කතා කරන්නේ. එතකොට පින්වත්නි ඔය සුර අසුර කියන දෙකොටස කවුද? සුර කියලා කියන්නේ දිව්‍ය පිරිස. අසුර කියලා කියන්නේ දෙවියන්ට විරුද්ධ කොටසක් ඉන්නවා. ආන්ගේ දෙවියන්ට විරුද්ධ කොටසයි මේ දෙවිවරු අතර බලයෙන් ටිකක් සමානයි. මේගොල්ලෝ අතර බුදුරජාණන් වහන්සේ වදාළ යුද්ධ තියෙනවා. සුර අසුර කියන යුද්ධය කාලෙන් කාලෙට එන එක. ඒකදී සමහර කාලවලට සූර්යය දිනනවා. සමහර කාලවලට අසුරය දිනනවා. එතකොට අසුරය දින කාලෙට ඒගොල්ලෝ තමයි ලෝකේ බලවත්. සූර්යය දිනන කාලෙට ඒ දෙවිවරු තමයි ලෝකේ බලවත්. දැන් මේ දෙකොටසකින් ධාර්මිකව කටයුතු කරන්නේ අසුර නෙමෙයි කවුද? සුර. අනිත් අය අධාර්මිකයි. එතකොට බුදුරජාණන් වහන්සේව සරණ ගිය සුර කියන පිරිස උන්වහන්සේගේ ශ්‍රාවකයොත් එක්ක එකතු වෙලා ඉන්නේ. අසුර කියන පිරිස ඒකට විරුද්ධයි. දැන් ඔය අසුර කියන පිරිස හරහා සම්බන්ධ කොටස් තමයි අපි අද ඔය විෂ්ණු දැඩිමුණ්ඩ කතරගම ගම්බාර නුයිකුත් නම් වලින් අදහන සියලු දෙනා අයිති වෙන්නේ මොන කොටසටද? සුර නෙමෙයි අසුර. හැබැයි එයාලට දෙවියන් හා සමාන බලයක් තියෙනවා. ඒක නැහැ කියන්නේ නැහැ. දැන් එතකොට ඒ අතර ඉන්නවා යක්ෂ කොට්ටාස ඉන්නවා. කාලිමෑණියෝ කියලා අපි අදහන්නේ කෙලින්ම යක්ෂු, යක්කු. ඒගොල්ලෝ මිනිඔලු විවිධ දේ අතේ තියාගෙන ඉන්නවා පේනවා. එතකොට ඔය යක්කු අපි යක්කු භූතයෝ කුම්භාණ්ඩය පිසාචිය වගේ විවිධ බලගතු අසුර කොට්ටාස වලින් පැමිණි නොයෙකුත් අය අපි දේව කියන නමින් පිළි අරගෙන වර්තමානයේ සැබෑ දෙවිවරු ටික පැත්තකට දාලා තියෙනවා. දැන් මෙතෙන්දි වෙලා තියෙන මොකද්ද? දෙවියන් නොවන පිරිසකට අපි දේව කියන නම පාවිච්චි කරලා. දැන් සෝමහාමුදුර ඕකෙදි කතා කළේ අර අසුර කොට්ටාසෙන් මිදෙන්න සුර කියන පිරිස තේරුම් ගන්න කියලා. ඒතර මේ සුර අසුර කියන ප්‍රශ්නේ නිසා ස්වාමීන් වහන්සේට ওই වචනේදී ඕකෙදි පාවිච්චි කරන්නේ දෙයෝ දෙයෝ කියලා. ඇයි හේතුව? අපි අර අසුරයන්ට වර්තමානයේ දෙයෝ කියන නම දීලා තියෙන නිසා. ඉතින් එහෙම දුන්න පමණින් ඒ අය කවදාකවත් දෙයියෝ වෙයිද නමක් දුන්න පමණින් දැන් ඔබ හිතන්න ආචාර්ය නෝන කෙනෙක්ට ආචාර්ය දුන්න කියලා ආචාර්ය කෙනෙක් වෙයිද? එහෙම වෙයිද? නෑ. නමුත් එයා කැමති මම ආචාර්ය ආචාර්ය කියලා කතා කරන්නේ. ඒ වගේ තමයි මෙතනත් පින්වත්නි දෙයියෝ නෝන ඔය යක්කුන්ට අපි දෙයියෝ දෙයියෝ කියද්දී ඒගොල්ලෝ කැමති. දෙයියෝ කියන නම දෙකටම පාවිච්චි කරන්නේ. එතන වෙලා තියෙන එකයි. එතකොට මෙතනදී කතා කරනකොට ඊට පස්සේ කියනවා සෝමහඳුරු දෙයයන්ට බැන්න කියලා. උන්වහන්සේ දෙයයන්ට නෙමෙයි බැන්නේ අර දෙය්‍ය නොවන පිරිසකට දෙය්‍ය කියන නම ඈඳගෙන ඉන්න එක ගැනයි කතා කරේ. සැබෑ දෙය්‍යෝ එතකොට ඔය සක්තරවරන් දෙවියෝ සතරවරන් දෙවරු ආදී සම්‍යක් දෘෂ්ටික සුර පිරිස ඉන්නවා. දැන් අපි මොකද කරන්නේ? මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සුර කියන අයගෙන්, ඒ කියන්නේ මගපල ලැබපු මේ දෙවියන්ගෙන් ශ්‍රාවකයට උදව් උපකාර ගන්න පුළුවන් විදිහ ඕන තරම් පෙන්වලා දීලා තියෙනවා. අනාථ පින්ඩික සිටුතුමා ව්‍යාපාර වලින් බංකොලොත් වුණා පින්වත්නි. බින්දුවටම වැටුණා. ඒතර එතුමාම රෝපණය කරපු ආනන්ද බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා කොඩි එල්ලගෙන දැඟලුවේ නෑ. මගේ ව්‍යාපාර ආයි නැගී සිටින්න මට උදව් කරන්න ගගා. නමුත් එතුමාට දෙයියෝ උදව් කළා. ඒ ව්‍යාපාර වලින් ආයි නැගී සිටින්න කොහොමද උදව් කළේ? එතුමගෙන් ණය අරගෙන ණය නොදී හිටිය කෝටි ගාණක් ඒ මිනිස්සුන්ට ගිහිල්ලා දෙවිවරු බලපෑම් කරා බය කළා ඒ මුදල් නැවත දෙන්න කියලා. අන්තිමට ඒ බය තැති ගැනීම නිසා මිනිස්සු ගිහිල්ලා ඒ මුදල් ආයේ අනාථ පින්ඩික සිටුනවාට දෙනවා. ආයෙත් නැගිට්ටා බිස්නස් වලින්. නැත්තම් කාඩියොද්ද කන කාලෙකටම වැටලා තිබ්බා. ඒතර පැහැදිලිව ශ්‍රාවකයන්ට උදව් කරනවා දෙවිවරු. හැබැයි Taman ශ්‍රාවකත්වයේ හරියට හිටියොත් දැන් සුනීද වස්සකාර කියන බමුණන් ඇමතිවරුන්ට බුදුරජාණන් වහන්සේ දවසක් අදාලා යම්කිසි ශ්‍රාවකෙක් ධාර්මිකව උපේසපය ගන්න දෙයින් දන් දෙනවා. දන් දීලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම් අර ධාර්මිකව උපේසපයගෙන දන් දෙන පින ඒ දෙවියෝ ඒ පින් අනුමෝදන් වුණාට පස්සේ ඒ ශ්‍රාවකයා රකින්නයි කිව්වා හරියට මෙන්න මේ වගේ මොන විදිහටද එක පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ පුතාව ආදරෙන් බලාගන්නේ කොයි වගේද ඔබ හිතන්නේ එකම දරුවා ඉන්නේ. ඒ එකම දරුවව කොච්චර ආදරෙන් බලාගනීද ඒ අම්මයි තාත්තයි. ආන් ඒ වගේ ආදරෙන් Tamanට පින් අනුමෝදන් කරන ශ්‍රාවකයාව ආදරෙන් බලාගන්නවා කියලා දෙවිවරු. එතකොට එතකොට ඒ ඒ අවශ්‍යතා වමනා එපාකම් පිළිබඳව ඒ දෙවිවරුන්ගෙන් යම්කිසි නොපෙනෙන බලවේග වශයෙන් උදව් උපකාර ලැබෙනවා. එහෙම ලැබිච්ච අත්දැකීම් ඕනතරම් අපිට තියෙනවා පින්වත්නි අපි දන්න දන්න පින්වත් පිරිසට ලැබෙන උදව්. මේ උදව් ගන්න පුළුවන්කම තියෙන්නේ සල්ලි වියදම් කරලා නෙමෙයි. Taman සීලය ආරක්ෂා කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරනවා එච්චරයි කරන්න තියෙන්නේ. දෙවියන්ගෙන් උදව් උපකාර ගන්න පැහැදිලිවම පුළුවන්. දැන් අපි කරන්නේ මොකද්ද? ඒ කිසිම මුදලක් වියදම් නොවි සුර කියන දෙවියන්ගෙන් උදව් ගන්න එක පැත්තකට දාලා ඒ දෙවිවරු අමතක කරලා අසුර කියන කොට්ටාසය ලං කරගත්තා. ඒ අසුර අයගේ කෝඩිනේටර්ලා ඉන්නවනේ. ඒ කෝඩිනේට් කරන කට්ටිය කවුද? අසුරයන්ගේ කෝඩිනේට් කරන්නේ කවුද? සම්බන්ධීකරණය කරන්නේ? ඈ? ඕ කපුව ටික. එතකොට අපි අර පූජා වට්ටියේ තියෙන හැම රත්තරන් මේ ආභරණයක්ම ඊට පස්සේ ඒ තියෙන 1000 2000 5000 කොළ සියල්ල අර අසුරයෝ ගන්නෙ නෑ. ඒ ටික ඔක්කොම අර සම්බන්ධීකාරකවරුන්ට. දැන් ওই සම්බන්ධීකාරකවරුන්ට දිදී සල්ලි දිදී අර අසුරයන්ගෙන් පිහිට බලාපොරොත්තු වෙනකොට ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේට විරුද්ධ මේ බුද්ධ ශාසනයට අකමැති අසුරයොත් එක්ක අපි දැන් ගනුදෙනුවක් කරනවා. එතකොට ඒ අයත් එක්ක පහම්පත්තු කරමින් පූජා වට්ටිතීමින් ගනුදෙනුව කරනකොට බුදුරජාණන් වහන්සේට කැමති දෙවිවරු අපිට මොකද කරන්නේ? අපෙන් ඈත් වෙයිද නැද්ද? අනිවාර්යයෙන්ම අපෙන් ඈත් වෙනවා. ඇයි හේතුව ඒ දෙගොල්ල අතර පැහැදිලි යුද්ධයක් තියෙනවා. දැන් මේ යුද්ධය තියෙනකොට අපි මොකද කරන්නේ? අසුරයොත් එක්ක ගනුදෙනු. අසුරයන්ට නොයෙකුත් බාරහාර පුද සත්කාර කරනවා. එතකොට දෙයියෝ අපෙන් ඈත් වෙනවා කියන එක ආය අහන්න දෙයක් නැහැ. ඉතින් අද අපි කියනවා අපිට දෙවියන්ගේ සම්බන්ධතාව බෞද්ධයර නැත්තරම නැති වෙලා. මොකද එදා නකුල මාතා ආදී විවිධ අය එක්ක දෙවිවරු ඇවිල්ලා කතා කරනවා. අද ඒව කෝ? අද නැති වෙන්න හේතුව මොකද? මේ සුර අසුර කියන දෙක තේරුම් බේරුම් කරගන්න බැරුව අපි සුර නමින් අසුරය ටික පිළිගත්තු නිසා. ඒ නිසා පින්වත්නි දෙවියන්ගෙන් පැහැදිලිව පිහිට පිළිසන්න ගන්න පුළුවන්. දැන් ඔබ හිතන්න අපි ගමු එක උදාහරණයකට ළමයි නැති අයට සමහර වෙලාවට ළමයි ලබා ගැනීම සඳහා දෙවියන්ගෙන් පිහිට පිළිසරණ උදව් ගන්න බැරිද ඔබ හිතන්නේ? පැහැදිලිව පුළුවන්. ඒක කිසිම බයක් නැතුව මා කියන්නේ. හැබැයි හැමෝටමත් බෑ ඒකත් කිව යුතුයි. මොකද ඇතම් කෙනෙකුට කර්ම විපාකයක් තියෙනවා නම් ඒක වළක්වන්න බෑ. මොකද බෝධිරාජ කුමාරයාට ළමයි හිටියේ නෑ. නැත්නම් එතුමා කෝකනද කියලා ප්‍රාසාදයක් හදලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ප්‍රාසාදي විවෘත කරන්න. ඉතින් උන්වහන්සේ වඩිනකොට පාවඩයක් කියලා තිබ්බ මිදුලේ ඉඳලා වාඩි වෙන තැනට යනකම් අදිස්ථානයක් කරා කුමාරයා මේ පාවඩේ උඩින් බුදුරජාණන් වහන්සේ වැඩියොත් මට ළමයි ලැබේවා අපිට. උන්වහන්සේ පාවඩේ ළඟටම අඩියවත් තිබෙන්නේ නැහැ. පස්සේ ආනන්ද සයනසිකෝ කකුලන්න කියලා ඇකුළුවට පස්සේ වැඩියා. දානෙන් පස්සේ රජ මේ කුමාරයා අහනවා ස්වාමීනි ඇයි ඔබ වහන්සේ අර පාවඩේ උඩින් වැඩි නැත් ඔබ මේ වගේ අදිස්ථානයක් කළා නේද කියලා හෙවුවා එහෙමයි ස්වාමීනි කිව්වා අතීත ජීවිතේ ඔබයි බිරිඳයි දෙන්නම එකතු වෙලා ජීවිත කාලෙම bitter කමින් යපුණා ඒ bitter කුරුළු bitter කමින් යපිච්ච අකුසලයට මේ ජීවිතේ පමණක් නෙමේ ජීවිත කීපෙකම ඔබට දරුවෝ නැහැ කිව්වා ඒ උන්වහන්සේ කෙලින්ම කාරණේ කිව්වා ඒත් පැහැදිලිව පේනවා අර පාවඩේ එලීමෙන් කරෙත් බාරයක් වගේ නෙමෙයි මේක උඩින් වැඩියොත් මට දරුවෝ ලැබේවා බුදු කෙනෙක් ජීවාණු විද්දිපවා ඒ කර්ම විපාකයේ වළක්වන්න බැරි බව උන්වහන්සේ පෙන්වලා දුන්නා. එහෙනම් අපිට පැහැදිලි කර්ම විපාක වළක්වන්න බෑ. හැබැයි කර්ම විපාක නැති කෙනෙකුට යම් බාධාවක් තියෙනවා නම් ඒ බාධාව දුරු කරන්න දෙවියන්ගෙන් උදව් ගන්න පුළුවන්. නුග ගහ ළඟ. නුග ගහ කියන්නේ සියලු ගස් අතර තියෙන බලවත්ම ගහ. මොකද ඒක තමයි වනස්පති සියලු වනයේ තියෙන අධිපති ගහ. ඔය ගහට තමයි <clears throat> භූමාට දෙවියන්ගේ පින්වත්නි බලගතුම දෙවිවරු අරක් ගන්නේ. දැන් කොළඹ දිස්ත්‍රික්කය එහෙම ගත්තම ඉඩම් ගණන්නනේ කුරුඳුවත්තේ කොල්ලුපිටියේ ඉඩම් මේ මාසෙට 20000ක 30000ක ආදායමක් තියෙන කෙනෙක්ට ඒ මුදල ඉඳලා ගන්න බෑ. එතකොට ගන්න ඒ වගේ මේ මහේශාක්‍ය අය හයිෆයි අය. දැන් එවැනි අය බලගත්ු අය ඒ කුරුඳුවත්තෙන් කොල්ලුපිටියෙන් ගන්නවා වගේ පින්වත්නි. බූමාට දෙවියන් අතර ඉන්න බලවත්ම පිරිස තමයි නුගගහට අධිග්‍රහිත වෙන්න. යම්කිසි කෙනෙක් නුග ගහක් ළඟ ඉන්න ඒ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු පිළි අරගෙන විශ්වාස කරගෙන ඒ දෙවියන්ට තමන් කරන පින් අනුමෝදන් කරනවා නම් තමන් යම්කිසි පිනක් කරමින් මේ වෘක්ෂයට අධිග්‍රහිත දෙවි කෙනෙක් ඉන්නවා නම් අනුමෝදන් වේවා කියමින් හැබැයි සීලය රකින්න ඕනේ. සිල්වත් නම් දෙවියෝ පහදිනවා කියුවා. දෙවියෝ පහදුනාට පස්සේ මොකද කරන්නේ? ඒ මවට දරුවන් ලැබීමේ හැකියාවක් තිබෙයි නම් ඒ දෙවියන් උදව් කරන කොහොමද උදව් කරන්නේ ඒකත් කියන්න බෑ. පින්වත්නි සාමාන්‍ය දෙවිවරු අතර මේ මරණාසන්න කියන චුත චුත වෙන කිට්ටු වෙනකොට ඒගොල්ලන්ගේ බාහිරින් පේනවා. ඒක තේරෙනවා. කොහොමද තේරෙන්නේ? ආලෝකය අඩු වෙනවා. දෙවියන්ගේ මේ භවනේ මල් පර වෙනවා විවිධ වෙනස්කම් තියෙනවා. ඒකට දෙවිවරු දෙවිවරු අඳුන ගන්නවා අහවලා දැන් චුත වෙන්න කිට්ටුයි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ චුත වෙන්න කිට්ටු කෙනෙක් හොයාගෙන අර නුග වෘක්ෂයට අධිපති බලගත් දෙවියා ගිහින් මතක් කරනවා. අහවල් මව් බොහොම සිල්වත් කෙනෙක්. ඒ මව් නිතර මේ පින් අනුමෝදන් කරනවා දෙවිවරුන්ට. ඒ නිසා ඒ මව් ගැන අපි හිත පහදගෙන ඉන්නේ. ඒ මව් දරුවේ බලාපොරොත්තු වෙනවා. ඔබට හැකිනම් ඒ මව්ගේ කුස ඉලක්ක කරගන්න කියලා. ඒතර දෙවියන්ට පුළුවන් පින්වත්නි ඒ විදිහට සීලය ආරක්ෂා කරනවා නම් මව් කුසක් ඉලක්ක කරගෙන එන්න. මේව මේ දන්නේ නැතුව අපි නිකන් අර සල්ලි වියදම් කරන පූජා වට්ටිය වලට. දැන් ඔබ දන්නවද දුටු ගැමුණු රජතුමා කියන්නේ කවුද කියලා? මෙතුමා අතීත ජීවිතේ කලින් ජීවිතේ සිතුල් පව හිටියේ සාමණේර නම. දුටු ගැමුණු රජතුමා. එතකොට මේ සිතුල් පව්වට විහාර මහ දේවිය ගිහිල්ලා මේ රහතන් වහන්සේලාට කියනවානේ ස්වාමීනි අපිට දරුවෝ නැහැ. දැන් අපේ රජ પરම්පරාව ඉස්සරහට ගෙනියන්නවත් දරුවෙක් නැති නිසා අපි ලොකු පීඩාවකින් ඉන්නේ කියලා. එතකොට රහතන් වහන්සේලා දැක්කා එතුමියට අනාගතයේ දරුවෙක් ලැබීමේ වාසනාව තියෙනවා. නමුත් ඒකට උදව් කරන්න ඕනේ. ඉතින් උන්වහන්සේලා කිව්වා අහවල් ගල්ලේනේ ඉන්නවා සාමණේර ස්වාමීන් වහන්සේ නමක් මරණාසන්න මොහොතේ ඉන්නේ බොහොම රෝගාතුරයි. උන්වහන්සේ බැරි වෙලාවත් මරණයටපත් වුණොත් උන්වහන්සේට පුළුවන් ඔබතුමීගේ කුස අදිස්ථාන කරගෙන ඉන්න හේතුව උන්වහන්සේ සිල්වත් නිසා. සංකාරුප්පත්ති කියන මජ්ක්‍ධිම නිකායේ සූත්‍රය තියෙනවා සිල්වත් කෙනා තමන් පතන තැනක උපදින්න පුළුවන්. සීලය ආරක්ෂා කරනවා නම්. විහාර මහදේවි ගිහිල්ලා පින්වත්නි අර සාමණේර ස්වාමීන් වහන්සේට ඉල්ලීමක් කරනවා ස්වාමීනි ඔබ වහන්සේ සිල් රකින්නවා මමත් සිල් රකින්නවා ඔබ වහන්සේ ස්වාමීනි බැරි වෙලාවත් අපවත් වුණොත් මේවා කෙලින්ම මරණ සත්‍ය ගැන කතා කරන ස්වාමීන්සලට ගැටලුවක් නෙමෙයි ඔබ වහන්සේ මේ ජීවිතෙන් බැහැර වුණොත් ස්වාමීනි මගේ කුස ඉලක්ක කරගන්න මම බොහොම ආදරෙන් බලා ගන්නම් කිව්වා පස්සේ පින්වත්නි උන්වහන්සේ අපවත් වෙනවා. උන්වහන්සේ තමයි දුටු ගැමුණු මේ අබේ මේ ගාමිණී අබේ කුමාරයා හැටියට විහාර මහ දේවීගේ කුසට එන්නේ. ඒතර මිනිස්සෙකුටත් පුළුවන් නම් සිල් රැකලා කුසකට එන්න. ඇයි දෙවියන්ට ඒකට උදව් කරන්න බැරි? දෙවියන්ගෙන් මේ වගේ උදව් ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. අපි වෛද්‍යවරුන්ගෙන් උදව් ගන්නවා වගේ, ගුරුවරුන්ගෙන් නීතිඥයන්ගෙන් උදව් ගන්නවා වගේ, සත්වයන්ගෙන් උදව් ගන්නවා වගේ දෙවියන්ගෙනුත් පුළුවන් පින්වත් මේ උදව් ගන්න. ඒ උදව් ගන්න තමන් සිල්වත් වෙන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරන්න දෙවියන්ගේ හිත පහදින විදිහට කටයුතු කරන්න ඉච්චරයි කරන්න ඕනේ. නමුත් දැන් අපි කරන දේවල් වලට දෙවියෝ නම් හිත පහදින්නේ නැහැ. දැන් අපි ගිහිල්ලා සමහර වෙලාවට බෝධින් වහන්සේ ළඟ බලාපොරොත්තු වෙන්නේ ඔය දෙවියන්ගෙන් උදව් ගන්න එක නැත්නම් බෝධියට නැගිටලාවිලා අපිට උදව් කරන්න බෑ. හැබැයි බෝධින් වහන්සේ ළඟ කරන ඇතැම් දේ දකිද්දි දෙයියොත් හිත පහදින්නේ නැහැ දෙයියොත් අපහදිනවා. දැන් සමහර වෙලාවට බෝධියේ ගිහිල්ලා අපි මේ මෑත කාලිනෝ පුරුදු වෙච්ච ක්‍රමයක් තමයි කොඩි එල්ලන එක. එතකොට මේ බෝධියේ පැවැත්මට මේක තනිකරම බාධාවක්. බෝධින් වහන්සේ අනුදැන වදාලේ කාලිංග බෝධි ජාතකේ නිදානේදී ඒක කුද්දක නිකායට අදාළව තියෙන්නේ. එතකොට මේ නිදාණය තුල තියෙනවා බුදුරජාණන් වහන්සේ නැති වෙලාවට උන්වහන්සේව නියෝජනය කරන්න තමයි බෝධියක් වැඩෙන්නේ වෙන දෙයකට නෙමෙයි. එහෙනම් බෝධිය ළඟට ගියාට පස්සේ අපිට එන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ කියන හැඟීම පින්වත්නි. එතකොට ඒ හැඟීම ආවනම් අපි දකින්නේ බෝධිය දිහා මේ බුදුරජාණන් වහන්සේ කියන ඇහින්. එහෙම දැක්කනම් අපිට බෝධිය අතුවල කොඩි එල්ලන්න හිතනවා කියනකොට එතකොට මේ අපි බුදුරජාණන් වහන්සේගේ හතේ පහේ එල්ලනවා වගේ වැඩක්. මේ අපේ වුමනාය පාකම්. බෝධිය කෙනෙක් කපුරුකක්ද? එන් සමහර කොඩි දැක්කම hina යනවා. මම මේ බුද්ධ ගයාවේ එක කොඩියක් දැක්ක පින්වත්නි ඉන්දියාවේ එක හොඳ වෙලාවට සුද්දන්ට සිංහල තේරෙන්නේ නැති හින්දා හොඳයි. මේ මගේ දුවගේ විවාහය ඉක්මන් වේවා කියලා ගහලා. ඉතින් ඔයගේ එකක් මේ මේ රටේත් අපි දැක්කා. ඉතින් ඔයගේ දුවගේ ටෙලිෆෝන් අංකෙත් ගහුවනම් ඉක්මන් වෙයිනේ. මේක මේ බෝධියෙන් ඉල්ලන්න ඕන එකක්ද? ඒවට වෙනම පත්තර තියෙනවා. ඊළඟට බෝධිය ළඟ පින්වත්නි මේ කරන බහුතරයක් දේ දැක්කට පස්සේ අපිට හිතෙනවා දෙවියන් මේවට පහදී දෝ කියලා. මොකද ඔතන ඉන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ නම් දෙවියෝ තෙන්ට ඉන්නේ බොහොම ගෞරවයෙන්. අපි යන්නේ කපුරුකක් ඇවිත් අපේ ඉල්ලීම් ටික ඉෂ්ට කරගන්න විතරයි. ඊට පස්සේ අපිට දෛවඥයෝ දෛවඥයෝ කියන්නේ කෙලින්ම බුදුසසුනේ පිරිසක් නෙමෙයි. ඒ අය මේ බමුණු ආගමක් කේන්දරය කියන්නේ කේන්දරේ බොරුයි කියන නෙමෙයි මේ කියන්නේ කේන්දරේ බුදුදහම නෙමෙයි. ඒතර මේක දෙකක්. මේ දෙක අදාපි එකක් කරගෙන බෝධියේ සියලු කටයුතු වලට අනුශාසකව විදිහටපත් කරගෙන තියෙන කේන්දර කරුව ටික. ඒතර ඒ අය තමයි කියන්නේ දවස් මෙච්චරක් බෝධි පූජාව තියන්න මේ මේ විදිහට කරන්න මෙහෙම කොඩියක් එල්ලන්න. ඒ අය කියන දේ අපි ඔහේ ඇවිල්ලා කරනවා. දැන් ඒ කරන සමහර දේවල් වල අපි දකිනවා වැලි මළුවේ බුලත් කොළ ටිකක් තියලා පහන් පතු කරනවා. එතකොට මේ වැලි මළුවේ පහන් පතු කරන ඔබ දැකලා ඇති ඕන තරම්. දැන් බෝධිය කියන්නේ බුදුරජාණන් වහන්සේ නම් එතන නියෝජනය වෙන්නේ උන්වහන්සේ නම් එතකොට පින්වත්නි මේ පහන් බිම පත්තු කරේ අපි කාටද? බුදුරජාණන් වහන්සේට. දෙයයන්ටවත් අපි ඔය දෙයියෝ කියන අයටවත් පූජා වට්ටියක් ගෙනලා බිමින් තියයිද? මහා ගරු සර්ව එතෝඩින් තියනවා. දෙවියන්ගෙනුත් වැඳුම් පිදුම් ලැබුව බුදුරජාණන් වහන්සේට අපි බිම ගිහිලා පහන් පත්තු කරනවා. ඉතින් දෙයියෝ හිත පහදීදුවට දෙයියන්ගේ හිත පහදින්නෙත් නැති හැම දෙයක්ම කරමින් අපිට කවදාකවත් දෙවියන්ගේ පිහිට ගන්න බෑ. අනිත් එක තමයි දෙවියෝ නාමයෙන් ඉන්න අසුර ඒ යක්ෂ කොට්ටාස එක්ක අපි ගනුදෙනු පවත්වනකොට වෙන්නේ දෙවියන්ගේ හතුරන් එක්ක අපි එකතු වුණා. දෙවියන්ගේ හතුරන්ට අපි සල්ලි දෙනවා. දෙවියන්ගේ හතුරන්ට පූජාවට්ටි දෙනවා. ඒතර දෙවියන්ගේ හතුරොත් එක්ක අසුරයොත් එක්ක අපි ගනුදෙනු කරනකොට දෙවියෝ අපෙන් ඈත් වෙනවා. ඇයි දෙවියෝ අපි ගැන කලකිරෙනවා. ඉතින් එතකොට කොයින්ද දෙවි පිහිටා? ඉතින් එහෙම වැළුවට පස්සේ බුදු සරණ හඳුනගෙනත් නැහැ. දෙවි පිහිට හඳුනගෙනත් නැහැ. කොයි බටද කියලා හිතනවා. මේ නිසා තමයි අපිට අද විශාරදත්වයක් නැති වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේව ඉස්සලා අඳුන ගන්නවන දෙවියෝ අඳුන ගන්න කලින් කිසි දෙයක් අඳුනගෙන නැත්තන අද අපි ඉන්නේ පින්වත්නි. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් ඕනම විරූප දෙයක් ගෙනාවට පස්සේ අපි ඒක පිළිගන්නවා මේ බුදුරජාණන් වහන්සේ කියන හිමි. දැන් ඒක මේ දවස්වල මගේ හිතේ තියෙන මහා පීඩාවක් ඔය ලාෆින් පිළිමේ අපි ඉඩ ලැබෙන හැම අවස්ථාවෙම මේ ගැන කතා කරලා තියෙනවා. බුදු සරණ කියන්නේ කොහෙන්ද බුදුරජාණන් වහන්සේ වඳුන ගන්න බැරි මිනිස්සුන්ට කියලා හිතනවා. මොකද්ද මේ ලාෆින් පිළිමිතියලා ආවේ? ඒක බුද්ධා කියන නමින් ආවට පස්සේ අපි බොහොම ගරුසරුව ඇතුව පිළිගත්තා. සමහරු කියයි මේක පෙන්ෂුයි එකට අදාළයි. ඔක පෙන්ෂුයි නෙමෙයි. ඒක කෙලින්ම තාවෝ කියලා වෙන ආගමකට අදාළ පිළිමයක්. ඒතර ඕක බුද්ධ කියන නමින් ආපු නිසා කවුරු මොක කිව්වත් බුදුරජාණන් වහන්සේ කියන ගෞරවය මිනිසුන්ට දැන් ඇවිල්ලා ඉවරයි. මම එහෙම කියන්නේ සාක්ෂි ඇතුව. ඇයි බුදු පිළිමයක් paluduනාට පස්සේ පන්සලට අරගෙන එනවද නැද්ද ඒ පිළිම? අද ලාපින් පිළිමත් ගේනවා පන්සලට paluduනාට පස්සේ. ඒකේ තේරුම බුදු පිළිමෙට තියෙන බය ගෞරවය ඇවිල්ලා පන්සලටම ගේන එකේ තේරුම තමයි මේගොල්ලෝ හිතන් ඉන්නේ මේක පන්සලට අයිති එකක් කියලා. ඇයි බුද්ධහ කියලා තියෙනවනේ. දැන් බුද්ධහ කියලා තියෙන නිසා Hindu, Islam, Christian, Catholic කවුරුත් ওই පිළිමේ ගන්නෙ නෑ. මේක ගන්නෙ කවුද? බෞද්ධයම ඉලක්ක කරලා තියෙන්නේ. එතකොට මේ බෞද්ධය ඉලක්ක කරලා ගෙනාපු මේ පිළිමින් සල්ලි දෙනවලු. මේකේ ඇත්ත කතාව මොකක්ද? මේ කතාව හංගලා දාලා තියෙන. හංගලා වෙන වෙන කතා මේකට ඈඳලා තියෙන ව්‍යාපාරිකයෝ තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න ඕනකමට මේකේ සත්‍ය අරමුණ පින්වත්නි චීනේ හිටියා එක්තරා මිනිසෙක් අවුරුදු ගාණකට කලින් දහස් ගාණකට කලින් මේ මිනිස්සයා මැරුණට පස්සේ ඒ මිනිස්යාව දේව ඇදහිල්ලක් බවට පත් වුණා. එයා තමයි ඔය මෙයා මොකද්ද කරේ ජීවත් වෙලා ඉන්නකොට හරි පුදුමාකාර ධනයක් තිබුණා. ඒ ධනය භුක්ති විඳ විඳ හිටිය උපතින් ලැබිච්ච ධනය කනව බොනව විතරයි ඌර වගේ මහත් වුණා. ඉතින් මහත් වෙලා දැන් මෙයාගේ බඩ කොච්චර විශාල වුණාද කියලා නම් පින්වත් උඩට ඇඳුමක්වත් ඇඳගන්න බැරි තරමටම මහත් වුණා. එයින් පස්සේ මෙයාට බඩ අල්ලන්නවත් බැරි තරම් මෙයාගේ ඇඟ මහතයි බඩ කසනකොට කසා ගන්න බෑ. ඉතින් කල්පනා කරා ගමේ ගොඩේ ඉන්න දුප්පත් ළමයින්ට පොඩ්ඩක් කතා කරලා බඩ කසෝ ගන්න ඕනේ. ළමයින්ට කතා කරලා කිව්ව පුතේ කාසි දෙන්නම් කසන්න. ඉතින් ළමයි කැසුවා. කසලා කාසි අවුරු පිටින් අරන් යන්න පුරුදු වුණා. පස්සේ මොකද උනේ ළමයින්ට සල්ලි හම්බෙන නිසා ළමයිනුත් ඔකට පුරුදු වුණා. ළමයි දැන් නිතර එනකොට මෙයාට පස්සේ බඩ කසන එක පැත්තකින් තියලා ළමයි ගැන තනුකම්පාවක් ආවා. කාසි මල්ලක් ළඟ තියාගෙන කාසි දිදී ළමයින්ට කියලා බඩ කසෝ ගන්නවා. ඊට පස්සේ පින්වත්නි මෙයා පාරේ ගියත් මා මේ අපිත් පසන්නද ගියා පස්සෙන් ළමයි එනවා. ඉතින් කාසි මල්ලක් කරේ තියාගෙන යන්න උනා යන යන තැන. අන්තිමට සිද්ධෝනේ මොකද්ද? ඒ પરම්පරාවම මෙයාගෙන් යපුණා. බඩ කසනකොට මෙයාට කිචි. කිචි නිසා hina යනවා. ඒ hinaව නිසා මිනිස්සු මෙයාට කිව්වා සතුටින් ඉන්න මිනිස්සේ කොයි වෙලාවෙත් hina වෙලා ඉන්නේ හැපි මෑන් කියලා නම හැදුනා. පස්සේ පින්වත්නි මෙයා මැරුණම ඒ પરම්පරාව ලොකු වෙලා ඒ ළමයි ඒ අයගේ හිතේ දේවත්වයෙන් තියෙනවා අපි යැපුණේ අහවලා නිසා අපිට දෙවියෙක් වගේ ඒ ගරුත්වෙත් එක්ක ඒගොල්ලෝ සිහි කළා එතුමාව සිහි කළත් අපිට ධනෙ ලැබෙයි. ඇයි අහුරු පිටින් අපිට සල්ලි දුන්නේ කිසිම ලෝභසිතක් නැතුව. දේවත්වයෙන් අදහගෙන පස්සේ දෙයියෙක් වුණා. ලාෆින් බුද්ධා අනියම නම බුද්ධා නෙමෙයි. එතන මේ තාවෝ කියන ආගමේ ධනෙට සහ දානෙට අධිපති විදිහට මේ අදහගෙන ආවා ලාෆින් බුද්ධා. මේක බුද්ධා කලේ සුද්ධා. ඇයි හේතුව සුද්ධ දන්නේ නැහැ ආසියාවේ ආගම් ගැන සුද්ධ හිතාගෙන හිටියේ පින්වත්නි මේ බුදුදහමෙම කවුරු හරි කියලා ඇයි හේතුව? එයා ඉංග්‍රීසි වලින් ලියනකොට බුදුරජාණන් වහන්සේ ලියන්නේ බුද්ධා කියලා. B U D H A. මේකට ලියන්නේ B U D H A බුද්ධා. එක D අකුරක වෙනස තේරුම් ගන්න බැරි සුද්ධා මේක බුද්ධා කියලා අමතන්න ගත්තා. ඒතර අර ව්‍යාපාරිකයේ ඒ නමින්ම මෙහෙට ගෙනාවා. අද බුදුරජාණන් වහන්සේ නමින් අපේ රටේ මෙයා පැතිරීගෙන යනවා. මේකේ භයානකකම තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ ඉහළට වෙන්න තියෙන බලගතු ප්‍රධාන රජමහා විහාරයකත් පින්වත්නි කන්දක් උඩ තියෙන මහා රජමහා විහාරයකත් මේ වෙනකොට සිමෙන්ති කොට 40 ගාණක් වේදම් කරලා ලාපින් පිළිමයක් පන්සල ඇතුලේ හදලා තියෙනවා. එතන මේ තාව ආගමක බඩ කසාගත්තු පිළිමය පන්සල්වල මෙහෙම හැදි හැදි යනකොට අනාගත පරම්පරාව පිළිගන්නේ බුදුරජාණන් වහන්සේ නමින්ද නැද්ද? එතකොට බුදුරජාණන් වහන්සේවත් අඳුන ගන්න බැරි අය කොහෙන්ද බුදු සරණ කියන්නේ? දෙයියොත් අඳුනගෙන නැහැ, බුදුරජාණන් වහන්සේවත් අඳුනගෙන නැහැ. මේ හැම දෙයින්ම අපිට කියන්නේ මොකද්ද? ඉෂ්ටිකරේට නම් තියෙනවා බුදු සරණයි දෙවි පිහිටයි. නමුත් ඒක බුදු සරණයි දෙවි පිහිටයි සම්පූර්ණයෙන් අද අපි බාර දීලා තියෙන හදාගෙන යන ගෙවල් ටිකට. මෙම නිවසට බුදු සරණයි. මෙම රතේට බුදු සරණයි. හැබැයි අපිට නම් ඔය යන විදිහට කවදාකවත් බුදු සරණක් නැහැ. දෙවි පිහිටත් නැහැ. ඇයි දෙයියොත් අත ඇරගෙන අසුරියොත් එක්ක එකතු වෙච්ච නිසා දෙයියොත් අමතකයි දෙවියන්වත් විකට චරිත වලට අපි අරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපි හරියට දැන්වත් බුදුරජාණන් වහන්සේ සරණ යන්න දෙවියන්ගේ නියම පිහිට ගන්න පුළුවන් ශ්‍රාවක පිරිසක් බවට පත් වෙන්න උත්සාහ කරමු කියන හිත හැම දිනාම සිත් තුළ ඇති කර ගන්නවා නම් බොහෝම කරුණාවෙන් සිහිපත් කරන්නේ ඒක ඔබට යහපතක්ම වෙයි. ඔබ හැම දිනාටම බුදු සරණයි දෙවි පිහිටයි අද දවසේදී පින්වත්නි අපිට ධර්ම දේශනාව සඳහා බොහෝම ගෞරවයෙන් දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ තිලකා ගුණසේකර පින්වත් මහත්මිය සහ පවුලේ සියලු ඥාතීන් විසින් නැසී ගිය තම ස්වාමි පුරුෂයා වන MPA ගුණසේකර පින්වත් මහත්මයාට විශේෂයෙන්ම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙමින් ඒ වගේම හරිගල පඤ්ඤානන්ද පින්වත් ස්වාමීන් වහන්සේට ඒ වගේම අපේ පින්වත් ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේට පානුදුරේ අරිදම් පින්වත් ස්වාමීන් වහන්සේට එම් ඩී එම් ගුණසේකර පින්වත් මහත්මයාට ඒ එම් ගුණසේකර පින්වත් මහත්මියට ඒ වගේම බෙන්ට්ලි සේනානායක මහත්මයාට ටස්ලින් සේනානායක පින්වත් මහත්මියට සුමිත්ත දහනායක පින්වත් මහත්මයාට තිලකා දහනායක පින්වත් මහත්මියට මේ පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ සියලු දෙනාටමත් මේ සියලු පින් ඒකාන්තයෙන් හේතු වේවා. තිලකා ගුණසේකර මහත්මිය ප්‍රධාන පවුලේ සියලු දෙනා බලාපොරොත්තු වන සියලු ඒ සත් අරමුණු ඒ අයුරින්ම සඵල වේවා. අපි රැස් කරපු සියලු පින් සම්‍යක් දෘෂ්ටික පින් කැමති දෙවිවරු සතුටින් අනුමෝදන් වෙලා දෙව්ලොව සැනසෙත්වා සංසාරගත සියලු ඥාතියෝ පරලොව සැනසෙත්වා ධර්ම ශ්‍රවණය කරපු හැම දෙනාටමත් මෙලව යහපත පරලෝ සුගතිය සලස ගන්න වාග්ය වාසනාවම උදා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති හැම දිනාම පුරා පැයකට ආසන්න කාලයක් උතුම් ධර්මානුශාසනාවක් ශ්‍රවණය කළා. අද දවසේදී මුළු මහත් ලෝක සත්වයාටම ඇත්ත ඇති සැටියෙන් පසක් කර දෙන්නට වෙරදැරූ ගරු කටයුතු දේශකයන්න් වහන්සේ වන පූජ්‍යපාද වල්පුල ගෝතම ස්වාමීන් වහන්සේට මේ සසර ගමන කෙලවර අත්පත් කරගත් කුසල සම්පත්තිය හේතු කරගනිමින් ගරු කටයුතු දේශකයන්න් වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සෝයම සාක්ෂාත් වේවායි අපි සැවම සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ඒත් සමගින් බෞද්ධ රූප වාහිනිය ඔබ වෙත ගෙන ආදායකතු ධර්ම දේශනය මෙතකින් නිමවටපත් වෙනවා පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි